ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ අපේ 75 වෙනි භවණ වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාවටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ මේක කලිග වර්ෂයෙන් කියනෝනම් 2017 ජූලි මාසයේ 29 වෙනිදා. ඒ සඳහා සීලමු දෙනා tempත් වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදු කාර්යය පවත්වමු.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 uppannang වා මිච්ඡාදිත්‍ති පවද්දති යත ඉදම් භික්ක වේ අයෝනිසෝ මනසිකාරෝ තීති අවසරයි ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වගේ භාවනා වැඩමුළුවකට නේවාසික භාවනා වැඩමුළුවකට සම්බන්ධ වෙච්ච වෙලාවක අපි එක එක්කෙනෙක් වශයෙන් සහ සාමූහික වශයෙන් මේ වැඩමුළුවේ සාර්ථකත්වයේ සඳහා විවිධාකාරයෙන් අපි පෙළ ගැහෙනවා එහෙම නැත්නම් අනුග්‍රහ දක්වනවා. පුද්ගලිකව වගේම පොදුවේ අපි කරන මේ වැඩ පිළිවෙල නිසා මේක සාමූහික භාවනාවක් බාටපත් වෙනවා. අන්නේ සාමූහිකව හෝ පෞද්ගලිකව කෙනෙක්ගේ Taman ලබාගත් නැති ඒ උත්තරීතර தත්ත්වේ ලබා ගැනීම සඳහා ඒ අනුග්‍රහ කටයුතු කළේ නැත්නම් ඒකේ නිසිනින්ද වැඩිවීමක් වර්ධනයක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා සරුවචනාංශිව අපෙල ගස්සලා අපිට හැන්දෙන් කවනවා වාගේ ඒ අනුග්‍රහ සඳහා කාරණා කරුණු සකස් කළ දෙන අතර මේ මේ දේවල් වලින් අනුග්‍රහ කරගන්නයි කියලා අපිට උගන්ලා තියෙනවා. ඉතින් ඒ අනුව මේ වගේ භාවනා වැඩමුළුවක සාර්ථකත්වයේ සඳහා සීලය මූලිකවම අවශ්‍ය කරන අනුග්‍රහිතයක්. ඉතින් යම් කිසි කෙනෙක්ගේ Taman රකින්න සීලේ දාන්නේ නැත්නම් නැත්නම් ඒ සීලයට <clears throat> තරම් නොවන කටයුතු කරනවා නම් දැන හෝ නොදැන ඒක අනිවාර්යයෙන්ම භාවනාවේ පසුබෑමකට හේතු වෙනවා. ඒ නිසා හැම කෙනෙක්ම පොදුවේ සීලයකට අනු සමාදන් වෙන්න ඕනේ. සමාදන්ව රකින්න ඕනේ. පෞද්ගලිකවත් කරන්න ඕන. ඉතින් පෞද්ගලිකව රකින්න සීලය අපි පංචශීල, අටශීල, දසශීල ආදී වශයෙන් සාමනීර සීල, උපසම්පදා සීල වශයෙන් හඳුන්වනවා. ඒක පොදුවේ අපි මේ ස්ථානයේ පොදු ව්‍යවස්ථාව වශයෙන් මේකට ඇතුල් වෙන කෙනා මෙන්න මේ මේ සුදුසුකම් තියෙන්න ඕනේ. වැඩමුළු පුරාවට අපි මෙන්න මේ මේ ඇවතුම් පැවතුම් තියෙන්න ඕන කියලා පොදු විවස්ථාවලොත් අපි හදා ගන්න. ඉතින් මේ පොදු විවස්ථාවල් කවදාකවත් අර පෞද්ගලික ශිල්පද වලට බාධා වෙන විදිහට හදන්න නරකයි. මොකද ලේසියක් නැහැ කෙනෙකුට මේ සීලස්කන්ධයක් දරනවා කියන එක. ඉතින් අපි හිතනවා මේ තියෙන මූලික විවස්ථාවල් ටික අර කරගෙන යන වැඩවලට අනුග්‍රහයක් පිණිස තියෙන. ඉතින් යම් කිසි කෙනෙක් Tamange සීල කැඩුවොත් ඒත් එක්ම අනිවාර්යෙන් පොදු විවස්ථාවක් කැඩෙනවා. පොදු ව්‍යවස්ථාව කැඩුවොත් අනිවාර්යයෙන්ම සීලය කැඩෙනවා. පුද්ගලික සීලෙත් කැඩෙනවා. අන්න ඒ විදිහේ සමාන්තර භාවයක් මේකේ තියෙන නිසා අපි මේ සැලසුම් කරගත්ත කාලය තුල අඩු ගානේ ඒ සිල්පද ටික රැක්කත් ඒක අපි ගත කරන ජීවිතේට ඔටුන්නක් වාගේ මෙනිකිරුලක් වාගේ වටින දෙයක්. ඉතින් ඒක තමයි අපි මේ කෙවල් දොරලින් ඈත් වෙලා වනසණ්ඩේකට පැමිණිලා ශූන්‍යාකාරගත වෙලා කරන්නේ. ඉතින් ඒක නිසා ඒක වෙලාවේදී අපි ගත කරන මේ givisagatta කාලේ පුරාවට ඒ ශිල්පද විශේෂයි පිහිටන්න ඕනේ. නොපිහිටියොත් ඒ පොදු අනුග්‍රහිතයටත් බාධා වෙනවා පෞද්ගලික අනිකාචරත් බාධා වෙනවා. නමුත් මම මේ කිව්වට මේක ලේසි පුංචි කාරණාවක් නෙවෙයි. මොකද අපේ දිනදා ජීවිතේ එහෙම වගකීම් සහිත ජීවිත නෙමෙයි ගත කරන්නේ. ඒක පාරට මේකට ඇවිල්ලා ඒක පාරට මේ වගේ දෙයක් හඳුන්වලා දෙනකොට ඒ කවුරුත් කවුරුත් කවුරු කවුරුත් කෙරෙහි අනුකම්පාවෙන් ඒක දිහා බලන්න ඕනේ හැම කෙනාම හැසිරෙන්න ඕනේ ඒ සීලය පිළිබඳව අදි සීලයකට නැඹුරු වෙන සීල ශික්ෂාව එnde එnde සියුම් භාවයටපත් වෙන තල්ලුවක් දෙන්න. ඊට පස්සේ තමයි මේ මං කියන්න හදන කාරණාව ਸਰුවචනාංශි මතක් කරන්නේ සුත අනුග්‍රහිතේ. එමෙ සීලක ඉඳගෙන සමුයක් වශයෙන් භාවනා කරන ගමන් මේ භාවනා පිළිසෙට නොදන්න දේවල් දැනගන්න අලුත් දේවල් මතක් කරලා දෙන්න තමන් දන්න දේවල් පෙළ ගැස්සෙන්න එහෙම නැත්නම් සැක මුසුතෙන් නිසැක වෙන්න ඒ වගේම අනේ බුදුහාමුදුර අපිට කොච්චරක් මේ වගේ දේවල් උපයාස පෙළ දුන්නද කියලා චිත්තමනස්ස පැහැදින්න බණ ටිකක් ඇහින්න ඕනේ. ඒ බණ නැහැ වුණොත් ඒ ගමන ඉස්සරහට යන ගමනේ හිර වෙනවා අවුල් පාස හිටිනවා ඒ නිසා සුතානුග්‍රහිතේ තියෙන්න ඕන නිසා අසන්නත් දැනගන්න ඕනේ මේක මේ <clears throat> පටවන්න හදන දෙයක්වත් වාංගි ව්‍යංගාර්ථයෙන් කාටවත් ඉඟි කරන්න හදන දෙයක්වත් නෙවෙයි මේ සරුවචන් වහන්සේ විසින් මේ භාවනා කරන පිරිසකට කළ යුතු අනුග්‍රහිතයක් විදිහට සපයලා දීලා තියෙනවා ඒ නිසා අපි සාමූහික කාලෙන් පැයක් ඊට වැඩි පොඩක් වෙලාවක් වෙන් කරලා තියෙනවා ධර්ම දේශනාවක් සඳහා අපි මේ ලෑස්ති වෙන්නේ ඒකටයි. ඊගාවට මේ අනුග්‍රහිත කතාව දිගේ ඉදිරියට යනවනම් සාකච්ඡා අනුග්‍රහිතේ. සාකච්ඡා අනුග්‍රහිතේ කියන්නේ ධර්ම දේශනාවකදී කෙනෙක් දේශනා කරන අනික් කට්ටිය අහගෙන ඉන්න නිසා තොරතුරු ගලනේ සිද්ධ වෙන්නේ එක පැත්තකට. එතකොට අර අහගෙන ඉන්න කෙනාට සැකයක් පිරිසුදු කර ගැනීමක් අස්තර විස්තර අවශ්‍ය වුණොත් ඒක ප්‍රකාශ කර ගන්න බැරි වුණොත් ඒක එතන එතන මෙට්ටහි වෙනවා ගුලි ගැහෙනවා ගැට වදිනවා. ඉතින් ඒ නිසා සාකච්ඡා අනුග්‍රහිතයේදී දෙපාර්ශවයටම සමාන අවස්ථාවක් ලැබෙනවා. සාකච්ඡා කළ යුතු දේ ධර්ම මාතෘකාව මේක වෙන්න ඕනයි කියලා යෝජනා කරන්න. ඉතින් ඒ නිසා සාකච්ඡා අනුග්‍රහිත ඉදිරියට ලැබීම ප්‍රජාතන්ත්‍රවාදී එවනත විනිවිද දක්නාසුළු ගතියේ ප්‍රධාන අංගයක් සරුවචන් වහන්සේගේ. ඒක නිසා මේක මේ දේව රහස් තියෙනවා මේව කතා කරන්න දෙන්න එපා කියලා කිසිම දෙයක් මේ ශාසනයක් දෙන්නේ ඕනම දෙයක් ඒ සභා ගෞරවය ඇතුව භාෂා විලාසය හසුරවලා සාකච්ඡාවට ලක් කරන්න පුළුවන්. ඒ නිසා ඒ සාකච්ඡාව නිසා නිස්සාරණ වණයත් ගොඩාක් දේවල් ඉගෙන ගන්න. යන්නේ නාය තම තමන්ගේ අදහස් මතිමන්තාන්තර දැක්වීම නිසා අපිත් මේ 75ක් වැඩමුළු කරනකොට ඉගෙනගත්ත දේ පුංචි නෑ. උගව දිනෙක අපිට ස්තුති කරලා යනවා. එහෙනම් අපිට බොහොම කලාතුරකින් තමයි අවස්ථාවක් හම්බ වෙන්නේ. ඒ අපිට පුංචි පුංචි හරි කමන්නේ කාරණා කීර්ණා කියලා දීපයත්තන්ට ස්තුති කරා. නිසා සාකච්ඡානුගහිතේ බොහොම වටිනා දෙයක්. ඒක මේ විවෘත ශාසනික තියෙන වටිනා දෙයක්. අපි ඒකට දවල් අද පැයකට පැයකමාරක විතර කාලයක් ගත්තා. ඊට පස්සේ තමයි සමත විපස්සනා භාවනා දෙක ලැබෙන්නේ අවස්ථාව ලැබෙන්නේ සීලානුගහිත සුතානුගහිත සකච්ඡානුගහිතෙන් පස්සේ. ඉතින් ඒක නිසා ඒ ආයතනයේ වාසයෙන් භවන මධ්‍යස්ථානයේ වාසයෙන් නිස්සාරණ වනේ වග බලා ගන්නවා යත්තන සිල් සමාදන් කරවන්න භාවනා කරන්න අවශ්‍ය කරන කමඨහන් ධර්මදේශනාවක් වශයෙන් පවත්තන්න ඊට පස්සේ අවශ්‍ය වේලාවේදී සාකච්ඡා අනුග්‍රහිතේ පවත්තන්න ඊට පස්සේ ඉද සස්සවසලස්ත්‍රා දෙනවා පරියංක වශයෙන් සක්මන් වශයෙන් සමත වශයෙන් විදර්ශනා වශයෙන් භාවනා වඩා. ඉතින් ඒ කටයුත්තේදී සමත විදර්ශනා භාවනා කරන අපි පොදු සාමූහික භාවනාවක් කරනවා. ඒ වුණාට තමන් ඇත්ත එක වහගත්තාට පස්සේ තමන්ගේ ලෝකේ තමයි භාවනාව යන්නේ. ඒ වගේම මේ වෙලාවක් වෙන් කරලා තිනවා සක්පම් භාවනාවට. ඉතින් ඒක කොච්චර දුරට ඒක යොදා ගන්නවද කියන එක අපි දෙන පහසුකම් මතම තීන්දුව වෙන්නේ නැහැ. Taman ඒක දන්නවනම් හරියට ඒ සක්මන් කාලය නිශ්‍යාකාර පාවිච්චි කළොත් අර පොදු සහ පෞද්ගලික කියන දෙපාර්ශ්වෙම බොහෝ විට සමාන්තරව ගමන් කරනවා. ඉතින් අන්නේ යටතේ මේ සුත අනුග්‍රහිතයක් වශයෙන් ධර්ම දේශනාවක් පැවැත්වීමක් වශයෙන් මේ ඉදිරිපත් කරගත්ත පැයට මේ වැඩමුළුවේ කාගෙන්වත් යෝජනාවක් මාතෘකාවක් යෝජනා ඉදිරිලා තිබුණේ නැහැ. සමහර වෙලාවට වෙනවා. සමහර අතු කියනවා අපි ස්වාමීන් වහන්සේ මේ වැඩමුළුවේදී මෙන්න මේ අසවල් මාතෘකාව සාකච්ඡා කරමු. අසවල් සූත්‍රයේ ගමු කියලා. ඉතින් මේ කෙටි වැඩමුළුවක් නිසාත් මම ඉදිරියට ගිහිල්ලා වෙනුවෙන් මාතෘකාවක් තෝරාගත්තා. ඒක තමයි මම ওই භාවනා මේ ධර්මදේශනා මුලදී ඒ pāli වාග්මාලාවක් ඉදිරිපත් කළේ. ඒ වාග්මාලාව නැවත මතක් කරගන්නවා නම් නාම් බික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යේන අනුප්පන්නං වාමිච්ඡාදිත්‍ය උපාදාය uppannං වා මිච්ඡාදිටි පවද්දති යතයි දම්බෙක්කවේ අයෝනිසෝ මනසිකාරෝ ඒ නිසා මේ පාඨය සඳහන් වෙන්නේ සරුවචන් වහන්සේ විසින් දේශනා කරන්න ඉච්ච ත්‍රිපිටකයේ අංගුත්තර නිකාය කියන පොතේ ඒකක නිපාතේ සූත්‍රයට වශයෙන් වෙනම නමක් තියලා නැහැ. ඒක ඒකක නිපාතේ ඒක ධම්මපාලිය කියන කොටසේ තමයි සංග්‍රහ වෙලා තියෙන්නේ. ඒ මුළු වර්ගයටම නමක් දෙනවා මිසක් එන සූත්‍ර 10කටම එක පොදියටම කැරල්ලටම නමක් දෙනවා මිසක් සූත්‍රෙන් සූත්‍රයට එකේ නම් තබලා නැහැ. මේක නමුත් මේ ළඟ ළඟ සූත්‍ර දෙක දෙක සඳහන් වෙනවා. ඉස්සල්ලා නරක පැත්ත පෙන්ලා ඒ හරහා හොඳ පැත්ත ඉස්මතු කර දක්වනවා. දෙන විදිහට කියනවා නම් අපි ගත්ත සූත්‍රය ඉස්ලා අයෝනිසෝ මනසිකාරය කියන නුනුවණින් සලකා බැලීම සහ ඒහා සම්බන්ධ ආදීනව පෙන්නලා නුවණින් සලකා බැලුවොත් ඒ ආධිනව වෙනුවට මේ මේ ආනිසංස තියෙනවා කියන එකයි මේ සූත්‍රෙ පෙන්නන. නිසා ප්‍රධාන වශයෙන්ම මේ සූත්‍රය සාකච්ඡා කරන්න හදන්නේ යෝනිසෝ මනසිකාර සහ අයෝනිසෝ මනසිකාර කියන පද දෙකයි. එතකොට මේක මේ යෝනිසෝ මනසිකාරය කියන අයෝනිසෝ මනසිකාරය කියන පද දෙක සිංහලට දමලා තියෙන්නේ පරිවර්තනය කරලා තියෙන්නේ නුවණින් සලකා බැලීම. මේ මානසිකාර කියන චෛතසිකයේ පිළිබඳවයි මේ කතා කරන්නේ. මේ මානසිකාර චෛතසිකය දිනුවක් අපේක්ෂා කරන භාවනාවක් අපේක්ෂා කරන කෙනා අනිවාර්යයෙන්ම දත යුත්තක්. දන්නවා නම් කීකරු කරගත්ත ගොනෙක් නාස්රණු දාලා කුර ගහලා වැඩකට ගන්නවා වගේ අපිට බර අදින කෙනෙක් බවට පත් කරගන්න පුළුවන්. අයුනසමනසකාරය කියලා කියන්නේ කුළු වෙච්ච ගොනෙක් එයා කැලියට ගියාට පස්සේ තියෙන භයානකම සතෙක් දැක්කොත් මරලා දාන්න පුළුවන් තරම් සිංහයකට පහර දෙන්න පුළුවන් තරම් ශක්තියක් තියෙන සතෙක් තමයි කුළුමීමා කියන්නේ. ඉතින් ඒ මේ වල්වැදිච්ච මීමා එහෙම නැත්නම් වනචරි මීමා ඒ වගේ තමයි භාවනා කරන හිත ඒකාන්තයෙන්ම තියෙන හැම ශක්තියක්ම අතපය කඩා ගන්න හානිය පිනිස යෙද වෙනවා. නාශනුවක් දාලා වැඩේට අරගෙන වී ගහක බැඳලා පස්සේ ඒ තියෙන හැම ගායක්ම හැම හයියක්ම හීයකට යොදව ගන්න පුළුවන් පරාදින්න යොදව ගන්න පුළුවන්. ඉතින් මේ මීහරකා කැලේ ඉන කුළු මීහරකා මේ වැඩකට ගන්න පුළුවන් මට්ටමටපත් කිරීම තමයි අයෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය බාටපත් කිරීම කියලා මෙතන අපිට උපමා වශයෙන් උපමාවක් වශයෙන් කියන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා අපි අද දවසේ ලැබිච්ච කාලය අනුව ඉගෙන ගන්න උත්සාහ කරන්නේ මේ මානසිකාර කියන චෛතසිකය ඒකට අයෝනිසෝ කියන විශේෂණ පද එකතු වුනහම ලස්සන මේ කියවෙන්නේ නම් නරක ධර්මයක් නමුත් ලස්සන පාලි වචනයක් හදනවා අයෝනිසෝ මනස්කාර කිය. අයෝනිසෝ කියන නුනුවන වෙනුවට මෝඩකම වෙනුවට නුවණ අනවන යෝනිසෝ කියන පදේ ආවට පස්සේ ඒකට යෝනිසෝ මනස්කාර කියලා කියනවා. ඒකට කියනවා නුවණින් සලකා බැලීම කියලා. මේ දෙක මේ නුනු වලින් සලකා බැලීම සහ නුවණින් සලකා බැලීම ඊටාම ළඟින් ඇසුරු කරන ධර්ම දෙකක්. මේක නැත්තම් මේක තියෙනවා. ඉතින් මේ දෙක වෙන්කොට හඳුනා ගන්නවා කියන එක උංගාක් වංචනික ධර්ම ආශ්‍රය හැඟවිච්ච දෙයක්. ඡාටගති මායාවී ගති අතර හැඟවිච්ච දෙයක්. අපි හුඟක් වෙලාවට මෝඩකමින් කල්පනා කරලා ඒක ඥානය කියලා හිතා ගන්න. ඒ ආට බේත් නැහැ. ඒ ඒ වැරද්ද කරන කෙනාට බේත් නැහැ. මෝඩකම ඥාණයෙන් කල්පනා කරලා වැරදුනායි කියලා හිතනවා. ඒකටත් ගොඩ ගන්න බේත් නැහැ. ඒ මොකද හේතුව තමන්ගේ මට්ටම් ධම්මට්ටම් කියලා තමන් වරදොල තේරුම් ගත්තොත් ඒකට හොඳ ඥානවන්ත තීන්දුවක් අරගෙනත් යෝනිසමනස්කාරයෙන් කටයුතු කරලත් පශ්චාත්තාප වෙනවා. ඇත්තටම කියනනම් බෞද්ධයා කියන එකට හොඳම අර්ථකථනය ඉච්චරයි. බෞද්ධයා කියලා කියන්නේ දන දන පව් කරන කොච්චර දෝ සතුට වෙන කාරණා තියේදී කොයි වෙලාවෙත් නිකටල්ලේ තියන චල්චුරු ගාන සතාට බෞද්ධයි කියලා කියනවා. වැඩ කරන්නේ ගොඩක් වෙලාට යෝනිසෝමනස්කාරය. හැබැයි පශ්චාත්තාප වෙනවා. අරක කරගන්න බැරි වුණා මේක කරගන්න බැරි වුණා. ඒ වෙලාවට බෞද්ධයා කොච්චර ආමනද තකතිරුද මරිද මෝඩද කියනවනම් ඒ මනුස්සයාට නිකටල්ලේ තියන අඬන වෙලාවට බුද්ධෝත්පාද කාලයක් බව මතක් වෙන්නේ නැහැ. තමයි මිනිස්සෙක් බව මතක් වෙන්නේ නැහැ. තමන්ට ක්ෂණ සම්පත්තිය තියෙනවා ඇහැකට දිවනාසේ ඔක්කොම තියෙනවා කියලා මතක් වෙන්නේ කල්යාණ මිත්‍රයෝ ඉන්නවයි කියලා මතක් වෙන්නේ බණ අහනවයි කියලා මතක් වෙන්නේ මට ඕනම් පැවිදි වෙන්න පුළුවන් මතක් වෙන්නේ ඔක්කොම තියේදී මොකක් හරි කුණක් අරගෙන ඒක ගැන කල්පනා කර කර අඬ අඬයි ඒ කාටවත් ගොඩ ගන්න බෑ මේ මිනිසයා පුදුමාකාර පිං ඇති කෙනෙක් පුදුමාකාර සතුට වෙන්න පුළුවන් කෙනෙක් දන්නේම නැහැ එයාගේ වැඩේ ආ හිතනවා මේ කනගාටු වෙන එක ලොකු සීලයක් ලොකු සදාචාරයක් ලොකු මානවයිච වාසිකමක් කියලා උදේ ඉඳලා හැන්ද වෙනකන් අහල පහලත් ගන්ධස්තර ගස්සමින් චරිචුරු ගගයි මේක තමයි ආයෝනිසමස්කාරය කියලා කියන්නේ. ඉතින් ඒක අපි දැනගත්තොත් අපිට මොනවාක්වත්ම ජීවිතේ වෙනස් කරන්න ඕන අපි කොච්චරක් දැන දැන මේ පශ්චාත්තාප වෙනවද හිත් කරදර ගන්නවද අනවශ්‍ය විදිහට මේ හිත් කද්දර නිසා අකාලේ මැරෙනවද කියලා එක දන්නවනම් ඒ බව දන්න මට්ටමේ කියන්නේ සුත්ත මට්ටමකින්ම වෙන විදිහට කියනවා නම් පොතේ දැනුමෙන්ම අසුවිරු ඥාණයෙන්ම සතුට වෙන්න පුළුවන්. ඉතින් අපි මේ උත්සාහ කරන්න හදන්නේ මේ ਸਰුවචනන්සේ පෙන්වන්න හදන විදිහට මේ අපිට හම්බෙලා තියෙන බුද්ධෝත්පාද කාලය ගැන සතුට වෙන්නේ. අපිට හම්බෙලා තියෙන මේ manussාත්මක ආයතන පොඩ්ඩක් හිතන්න. මේ ඇහැකට දිවනාසේ හරියට අංග පුලාවක් සහිතව තියෙනව කොර වෙලා නැහැ බීරි වෙලා නැහැ මේ අඩුපාඩු කන්නේ කියලා හිතලා අපිට සන්තෝෂ වෙන්න අපිට කල්යාණ මිත්‍ර ඉන්නවයි කියලා සතුටු වෙන්න බණක් ඇහෙනවයි කියලා සතුටු වෙන්න සද්ධර්මයේ අපිට ඕන පැවිදින්න පුළුවන් කියලා සතුටු වෙන පැත්තට ගියොත් ඒක මම හිතන්නේ හෙට අපිට කතා කරන්න පුළුවන් වෙයි යෝනිසමස් කාට වැටෙනවා ඒ වෙනතු යම් කිසි කෙනෙක්ගේ ඔක්කොම තියාන චරිචුරු ගන්නවා නම් ඒකට ඕඩේ භාෂාවෙන් කිය හැකි ඒක තමයි අයෝනිසුමනස්කාරය කියන්නේ. ඕන හිතරි දෙන්න කේතයි අසප්පුරුසයි කියලා. හිතරි දෙන්න කියන්න පුළුවන් පාපතරයි කියලා. තවත් හිතරි දවන්න ඕන නම් කාලකන්ණි කියන්න පුළුවන්. ඕන ඔය සතා ඉස්මතු කරලා එළියට අරගෙන යකොත් ඔය තරම කාලකන්ණි නෑ තෝ ඔය තරම පාපතර නෑ තෝ ඔය තරම අසප්පුරුෂ නෑ තෝ ඔය තරම අයෝනිසුමනස්කාර නෑ බුදුහාමුදුරුවෝ කියලා තියෙන මේ බණ ටික අහපන්. අහලා කරුණා කරලා මේ ලැබිච්ච manussාත්ම භාවය ගැන බුද්ධෝත්පාද කාලය ගැන සත්පුරුෂ සංසේවනය ගැන ක්ෂණ සම්පත්තිය ගැන පැවිදි වෙන්න පුළුවන්කම ගැන සතුටු වෙන කියන එකයි මේ දවස් දෙකේ අපි මතු කරගන්න හදන කී දෙනෙක් මයිත් එක තරහ වේද කියන්න මට අමාරුයි. ඒකින් කරන්න දෙයක් නැත්තේ. මම උත්සාහ කරන්න හදන්නේ ඒ කණ්ණාඩියක් මූණට අල්ලලා ඒ කෙනාට පෙන්ලා දෙන්න මෙච්චර මේ වටිනා අවස්ථාවක් හම්බෙලා තියෙද්දිත් අපි ගෙදර ගිහිල්ලා කී තැනක චරිචුරු ගන්නවද කියලා. ඉතින් ඒක එහෙම කිව්වහම මේ භාවනා කරන මිනිසුන්ට මූණ තමල ගැහුවා වගේ වෙනවනේ. එහෙම එකක් නෙමෙයි මම මේ කරන්න හදන්නේ. මම බලන්නේ අපි එදිනදා කරන වැඩවලදී සීලයක් සමාදන් වෙනකොට සමාධියක් වඩනකොට ප්‍රඥාවක් වඩනකොට ඒකේ එන හොන් හැම හොඳ දෙයකටම අපි කනගාට වෙනවා. හැම වැරද්දකටම සතුටු වෙනවා. ඒක තේරෙන්නේ භාවනා කරලා එහා පැත්තට ගියාට පස්සේ නැත්තම් සෑහෙනතුරට ගියාට පස්සේ පේනවා. අපි මෙතෙක් කල් ඇඳුවේ මොනවටද? අපි මෙතෙක් කල් සතුටුුනේ මොකද්ද? සතුටු වෙච්ච හැම තැනම තණ්හාමාන දිටි තියෙනවා. අඬුව අඬුව හැම තැනකදීම තණ්හාමාන දිටි දුරු වෙලා තියෙනවා. ඉතින් ඒ දුරු වෙන වෙලාවේදී අපි වැරදුනා, පෙරදුනා කනගාටු වෙනවා. තණ්හාමාන දිටි වැඩෙන තැන්වල සතුටු නොඅප්පා යන්තම් මේ සැරේ නම් භාවනාව හරියයි කියලා ඉතින් පාටි දාන්න හදනවා. මේකෙදී කොච්චරක් යෝනිසමංස්කාර ආයෝනිසමංස්කාර වැඩ කරනවද කියන එක මේ සූත්‍රමේ වශයෙන් අහලා තමන් මේක දිරවගෙන භාවනා වශයෙන් අත්දකින්නවා කියන එකට මම වග වෙන්නේ නැහැ උත්සාහ කරනවා. නමුත් මම උත්සාහ කරන හදන්නේ මේ සුත්තමේ වශයෙන් නැත්නම් අසුවිරු ඥාන වශයෙන් බහුසුත භාවයට අපි කොච්චරක් මේ ආයෝනිසමංස්කාරයේ තේරුම් අරගෙන අපරාදේ තමන්ට තමන් සාප කරගන්න නැතුව මේ ලැබිච්ච ක්ෂණ සම්පත්තිය ක්ෂණ සම්පත්තියක් බව මේක ආය මේ මේ චරිචුරුක ගා ඉඳලා මේක පන්න ගත්තොත් ආය කවදා ලැබෙයිද කියලා හිතන්න බැරි බව එනිසා මේ ලැබිච්ච වෙලාවේදී ආයෝනිසමංස්කාරට දාගන්න නැතුව <clears throat> හැකි සංඥාවක් ඉදිරිය බලන ගතියක් යෝනිසුමංස්කාරයක් ඇති කරගන්න පුළුවන් නම් බුදුබණ ඇහි මට්ටමෙම බණ අහපු මට්ටමෙම හැකි සංඥාවට වැටෙනවා. ඉතින් ඒක සඳහා යෝනිසුමංස්කාරය සහ යෝනිසුමංස්කාරය කියන පද දෙකෙන් අද අපි කණ්ඩා දාන්නේ අයෝනිසුමංස්කාරය කියන එකයි. ඒ අයෝනිසුමංස්කාරය කියලා කියන්නේ Taman මේ දවස පුරා ගත කරන හැම චිත්තක්ෂණයකම චිත්තක්ෂණ ගන්න මෙච්චරයි කියලා ගණන් කරන්න පුළුවන් නිසා නෙවෙයි මම මේ කියන්නේ. ඒකේ තියෙන මේ ක්ෂණ භංගුර භාවයේ පෙන්න හැම චිත්තක්ෂණයකම යම් ආකාරයකට තණ්හාවක් මානයක් තිට්ටියක් ඇති වෙන විදිහේ කල්පනාවක් මෙනෙහි කිරීමක් අදිෂ්ඨානයක් සලකා බැලීමක් අර්ථකථනයක් දෙනවා නම් ආයුෂ්මනිකාර. යම්ම වෙලාවක ඒ වෙන දේ අනුව එnde ඉඳ තියෙන තණ්හාව ඇති නොවෙන්න කටයුතු කරනවා නම් එnde ඉඳ තියෙන එnde ඉඩ තියෙන මාන්න ඇති නොවෙන්න කටයුතු කරනවා නම් එnde ඉඩ තියෙන මේ මම ආයන ඇති නොවෙන්න කටයුතු කරනවා නම් ඒකට කියනවා යෝනිසමනස්කාරය කියලා. එනිසා මේ දෙක එකක් නැත්තම් එකක්. අරක නැත්තම් මේක අතරමැද අම්බලන්නේ නැහැ. එක්ක යෝනිසමනස්කාරය එක්ක යෝනිසමනස්කාරය. එනිසා අපි දවසක් ඇතුළත නැවත හැරලා බැලුවොත් ඉතින් අපිට තියෙන එකම ක්‍රමය නැවත හැරලා බලන එක විතරයි. බලලා ඒ ගත වෙච්ච වෙලාවල අපි වැඩ කරලා තියෙන යම් ආකාරයක තණ්හාවක් මාන්නයක් දික්තියක් ඇති වෙන්නේද? එහෙම නැත්නම් ඒක එnde ඉඩ තියෙන එක නැති වෙන්නේද කියලා බලන්න අපි මොනවා හරි ක්‍රියාකාරකමක් තියාගන්න ඒ ක්‍රියාකාරකම තියෙන එකට පෙළඹිච්ච එළඹිච්ච නැත්නම් අපි කියන යෝගාවචරයි කියලා. අපි gedara dore ගත කරනකොට අපිට එහෙම වගවීමක් නැහැ. අපිට එතකොට තියෙන්නේ gedara dore යුතුයකම් වගකීම් ඒ කාර්යභාර කටයුතු එතෙන්දි තණ්හා මාන දිටි ටොංගණම් පහළ වෙනවා. මනින්න බැරි තරම් පහළ වෙන නිසා ඒකේ අපිට මහමූදක් කරක මේ බුසලක් අරගෙන ගිහලා හරි පොල් කට්ටක් අරගෙන ගිහලා හරි මහමූදේ වතුර මනින්න බැරුවා වගේ එදින්දා කටයුතු වලදී ටොංගණම් පහළ වෙනවා. ඉතින් අපි ඒකත් හේතුවක් කරගන්නවා කනගාටු වෙන. අනේ අපි දන්නේ මේ ලැබෙන වෙලාවේදී අපි මෙච්චරක් ටොං ගණන් පහල කරගන්නවා කියලා. නමුත් හරියට අයෝනිසමංස්කාර දන්නවනම් යෝනිසමංස්කාර වැඩ කරන හැටි දන්නවනම් මේ එලඹ සිටි මොහොතේ තමයි ගැලවෙනව නම් ගැලවෙන්නේ අහුවෙනව නම් අහුවෙන්නේ. අතීතය අරගෙන අපි ධර්මානුකූලව සාකච්ඡානුකූලව තර්කානුකූලව සලකා බැලුවට මේ එළඹ තියෙන මේ මොහොතේ මම තවදුරටත් කොතෙක් තණ්හාවක් ඇති වෙන්නද කටයුතු කරන්නේ. කොයිතාක් මාන්නයක් ඇති වෙන්නද කටයුතු කරන්නේ. කොයිතාක් දෘෂ්ටියක් ඇති වෙන්නද කටයුතු කරන්න කියලා සැලකිලිමත් නම් කොච්චර පෙරපව් කරලා තිබුණත් මේ මොහොතේ කපන්න පුළුවන්. ඒක තමයි මිනිසෙකුට හම්බෙලා තියෙන සුවිශේෂී අවස්ථාව. ඒකට අපි කියනවා ක්ෂණ සම්පත්තිය කියලා. මේ අපි යන 73 වෙනි 75 වෙනි රිට්‍රීට් එක ඉස්සෙල්ලා 74 73 රිට්‍රීට් දෙකේදීම ගත්ත සූත්‍රයේ පොඩි පොඩි ඉඟි දීලා තියෙනවා සරුවච්චන් වහන්සේ මේ යෝනිසෝමනසිකාර කියන වචනේම නැතුව ඒ ඒකට සත්පුරුෂ සත්පුරුෂ ભેදයෙන් විස්තර ටිකක් දීලා තිනවා මේක කාට හරි ඒ වගේ පටිගත කරව බණත් අහලා මේ දැන් මතක් කරන එකත් අල්ලලා අල්ල ගන්න පුළුවන් නිසා මම කැමති ඒ සත්පුරුෂ සූත්‍රයෙන් ඒක මජ්ක්‍ධිම නිකායේ සඳහන් සූත්‍රයක් ඒක මෙතෙන් පොඩ්ඩක් කිට්ටු කරන්න කොහොමද අපි මේ මොන සම්පත්‍ය හැමනත් එක ආයුනිසමසිකාට දාගන්න හැටි කොහොමද මොන සම්පත්‍ය හැමනත් අසත්පුරුෂ වෙන හැටි ඒකදී සරුවචාන්සේ සඳහන් කරනවා භික්ෂුවක් ගැන සඳහන් කරන්නේ එයා උසස් කුලෙන් පැවිදි වෙනවා උසස් කුලෙන් පැවිදි වෙලා ඒ ඒ තමන්ගේ ආපු කුලය උසස් නිසාත් තමන් එක අනික් භාවනා කරන අය Taman තරම් උසස් කුලවත් නොවෙන නිසා යා මේ උසස් කුලතාවය ඉස්සරහින් තියාගෙන අනික් අය පහත් කළ සලකනවා Taman උසස් කළ සලකනවා. මේන්න මේකට අසත්පුරුෂ ධර්මයක් කියලා කියනවා ඒ මනස පැවිද්දෙක් කුලවන්තයෙක් දෙකම තියදී බුදුහාමුදුරුවෝ අසත්පුරුෂයි කියලා කියනවා. ඒ මොකද ඒ Tamanගේ කුලවන්තකම අනුන් හෙලා දැකීමටත් Taman හුවා දැක්වීමටත් පාවිච්චි කරන ඒ අත්තුක්කංශන පරවම්බන කියන කෙලෙස් සමූහයට උරදීම ලයදීම කරදීම විස පාවිච්චි කරන නිසා ඒ කුලවන්ත වුණත් සාමාන්‍ය කුලවන්ත වෙන්න පස්මා බැලුම් බාලා උපදින්න ඕන. වෙන පැත්තකින් බලනවා. දැන් මෙයා ඒක ලබලා උපදිලත් ඊට පස්සේ පැවිදි වෙනවයි කියන එකත් එසේ මෙසේ වැඩක් නෙවෙයි කාටවත් එහෙම කුලවන්ත කුලයකින් ඇවිල්ලා පැවිදි වෙනවයි කියන එක දුර්ලභයි. ඒ වුණත් අසත්පුරුසයි. ඒ මොකද ඒ කුලවන්තකම සහ තමන්ගේ අනෙක් සබ්‍රක්‍මචාරින් වහන්සේලා කුලවන්ත නොවීම අත්ත්ුක්කංශන පරවම්බරේ දානවා. මේ විදිහට දරුවත්ඥාන්සේ කියනවා මහා කුල භෝග කුල උච්ච මහා භෝග කුල ආදි වශයෙන් තමයි පැමිණිච්ච පසුබිම මොන්නත් තනන් ශ්‍රේෂ්ඨ වුණත් කුලවන්ත ඥාතීන් වැඩි භවභෝග වැඩි ප්‍රසිද්ධ පවුලකින් ඇවිල්ලා පැවිදි වුණත් අන්නේ පරණ පුරාජේරු කතා කරමින් Tamange අඬ හැරේ පාන කෙනෙක් ඉන්නවනම් අසප්පුරිස බව කට හොදලා ප්‍රකාශ කරනවා. ඉතින් ඒක නිසා පැවිදි ජීවිතය ආවට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ අපි ළඟ තියෙන ලෝභ දෝෂ මොහ දුරු කිරීම පිණිස මිස අපි අර මෙතෙන්ට එනකන් තිබිච්ච ගිහි ගති නෙවෙයි. ඒක ඒක හරියට ගැරඩියක් හලපු හැවක් වගේ ගණන් ගන්නවා. ගැරඩිය කවදාකවත් හලපු හැව ආඩම්බරයට ආයේ කරේ දාගන්නේ නැහැ. ඒ නිසා යෝගාවචරෙක් වුණා නම් පැවිද්දෙක් වුණා නම් ඒ පරණ කුණු ගන්දල් ඔළුවේ දා ගන්නවා කියලා කියන්නේ අසප්පුරුසය ආයෝනිසමංස්කාරය පාපතරයි කාලකන්. හැබැයි වෙන විදියට බලනවනම් ඒක බොහොම ලොකු දේවල්. ඉතින් මේ විදියට ભેද ඇති කිරීමට හේතු වෙන මේ කුලය සහ පෞල් පසුබිම ගැන කල්පනා කරන දේශනා කරන සරුවචෙන් ඊපස්සේ ඥාතෝ යසස්සී කියලා ඒකේනා උපෙල්ලඳ කීර්ති නාමයක් සහිතයි හොඳ උගතා කවුරුත් හොඳයි කියනවා. ඒ වගේම ගොඩක් ගෝල බාලේ ඉන්නවා. එයා පැවිදුණාට පස්සේ හිතනවා මයි ළඟ ඉන්න අනික් හාමුදුරුවෝ ඥාතෝන මේ හුඟගෙන දන්න ප්‍රසිද්ධ කෙනෙක් නෙවෙයි. එයාට අනිත් අයට ගෝල බාලයෝ නැහැ. මට ගෝල බාලයෝ ඉනවා. මම යසස්සී කියලා යම් කිසි කෙනෙක් අනු පහත් කළා සලකනවා නම් තම හුවා දක්වනවා නම් අසප්පුරුෂතම්. ඒ කියන්නේ ඒ මේ ජීවිතයේ උපයපු ටික තිබ්බත් Tamange දක්ෂකම් අපි කියන නිපුණතා කුසලතා තිබුණත් ඒත් අසප්පුරුෂයි. ඊට පස්සේ සරුවචන සඳහන් කරනවා ඒ කියන හොඳ ධර්ම කතිකයි. එයා හොඳ විනය දරයි. එයා මේ බොහොම සෙනග ඉන්නවා. පැවිදි වුණාට පස්සේ මේ මොනවා තිබ්බත් ඒ ඒ තමන්ගේ ගුණේ නිසා අත්ුක්කංශන පරවම්බන කරන කෙනේ පහත් තුච්ච ගතිය පෙන්වනවා අසප්පුරුසයි අයුන්සුපංශකාරයි පාපතරයි පාපී පුද්ගලෙක් කියනවා ඊට පස්සේ සරුවචනාංශ ඒක දිගට ගෙනියනවා පළවෙනි ධ්‍යානෙ ලැබුවා දෙවෙනි ධ්‍යානෙ ලැබුවා ආදි වශයෙන් ඒ ඊට පස්සේ ඒ කියන්නේ ඇත්තටම සීලවන්තත් වෙලා සමාධියත් ලැබලා ඒ තියෙන සමාධිය පිළිබඳව මට විතර ලැබුණේ අනික කට ලැබුණේ නැහැ කියලා කල්පනා කරනවා නම් ඒ කල්පනා කිරීම නිසාම ඒ ධානයේ ධාන තත්ත්වෙන් පිරිනවා. එතනම ප්‍රතිඵල තියෙනවා. අර කුලවන්තකම වගේ පස්සට බලපාන කර්මශ නෙවෙයි. එතනදිම පේන්න පටන් ගන්නවා. ඒ නිසා අපි ළඟ තියෙන හැම හැකියාවක්ම අපිට හැම වෙලාවෙම තණ්හා මාන දිට්ටි වැඩි වීමට හේතු වෙනවා. එනිසා මේ හැකියාව ලැබෙන්නේත් නිකන් නෙවෙයි. ඒක ලැබෙන්නේ ගොඩක් පිං කරලා. ගොඩක් ඒකට සැදී පැහැදී ඉඳලා. නමුත් ලැබුණාට පස්සේ හොඳ දැලිපියක් හම්බෙලා දැලිපියෙන් කිරිකන්න ගියොත් කට කපා ගන්න. දැලිපියේ තියෙන කිරිකන්න නෙවෙයි. ඒක නිසා ගුණවන්ත සිල්වන්ත ඒ ශක්තිමත් තියෙන ඇත්තෝ යම්ම හේතුවක් නිසා Taman වගේම ඉන්න තවත් මිනිස්සෙකුට manussකමට තරම් නොවන විදිහට පහත් කළා කතා කරනවා නම් තම මොන්න තරම් උසස් තත්ත්වවලටපත් උනත් ඒ ගුණය නොගුණයක් බවටපත් වෙනවා. ඒ නිසා සංස්කෘතයේ කියනවා ගුණා ගුණේසු සුගුණා සුගුණා භවන්තු ගුණවන්තයා කරේ විතරක් ගුණේ බබලනවා නුගුණවන්තයාට ගුණයක් හම්බෙච්චාම දරා කියා ගන්න බැරි නිසා ඒක එයාට නුගුණ හැදෙනවා. නුගුණ කියන්නේ පිස්සු. ಗುಣ ආරූඪ කරගන්න. අරක තියෙනවා, අර ඩිග්‍රිය තියෙනවා, මේ ඩිප්ලෝමා එක තියෙනවා, අර දක්ෂකම තියෙනවා, මේ දක්ෂකම තියෙනවා කියුවට හසුරුව ගන්න තරම් පින නැත්තම් ඒක ඉතින් වඳුරට හම්බෙච්ච දැලිපිය වගේ. ඒක නිසා අපි ළඟ මෙතනින් අපි දෙන්නේ සමාන නැහැ. කම්මං සත්‍ය විභජති යදිදං හීනම් පනීතං අපි කර්මානුරූපව අපි බෙදලා තියෙනවා. සමහරු ලස්සනයි, සමහරු කැතයි, සමහරු උසස්, සමහරු පහස්, සමහරු උසයි, සමහරු කොටයි. සමහර කළුයි සමහර සුදුයි. ඒ මේක අල්ලගෙන අපි මේ එකිනෙකා හුවා දක්වන්න හදනවා නම් එහෙම නැත්තම් හෙලා දකින්න හදනවා නම් කවුරු හරි බුදුජානසී ඉතාම නීච විදියට සලකපු දෙයක් තමයි මේ මිනිස්යන් අතර බෙදීම බෙදී යෑම. උඹ උසස් මම පහත් උඹ ලොක්ක මම පුංචා කියලා ඒ මොකක්වත්ම නැති අන්තිම ඉහෙළම පවුලක ඉපදිලා හිඟා කන තැනට ගිහිලා මුළු මනුස්ස ජීවිතේ තියෙන හැම පරාසයක් හරාම ගිය කෙනෙක් තමයි බුදුහාමුදුර කියලා කියන්නේ. ඒක කෙරුවේ බුදුහාමුදුරණ කවුරක්වත් දඬුවම් කරලවත් රටින් පිටුවහල් කරලවත් ආදායම් බද්දට අහු වෙලාවත් නෙවෙයි. ඉල්ලගෙන ගියා. ගිහිල්ලා හොඳට විඳලා ඊටාම පහත් තත්ත්වේ ඉඳලා ඉහෙළම කෙනාටත් ඇඟිලි දික් කරලා කිව්වා කොච්චර හිල්ලම් කරාද උඹේ වචන වලින් ක්‍රියා වලින් සහ හිතවිලි වලින් තණ්හාමාන දිටි පෙරෙනවා නම් තණ්හාමාන දිටි මෝදු වෙනවා නම් ඒ හැම හිතවිල්ලක්ම අයෝනිසෝමනසිකාරයෙන් පෝෂණය ලබන්නේ. ඒක නිසා ඉස්සෙල්ලාම අපිට කරන්න තියෙන්නේ යෝනිසෝමනසිකාට යන්නේ ඒක නෙවෙයි ඒක කරන්න බෑ. අපිට කරන්න තියෙන්නේ වචනයක් කතා කරාට පස්සේ හෝ ක්‍රියාවක් කළාට පස්සේ හෝ හිතවිල්ලක් ආවට පස්සේ මේක මොන මුලෙන්ද මතුනේ කියලා බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒක තමයි Tamanට Taman කරන ලොකුම ලොකු කරුණාව. ලොකුම ලොකු මෛත්‍රිය. අපි ඒක කරන්නේ කොහොමද සතියෙන් නොවේන. අපි කරපු දේවල් මොට්ටොග පිටින්න යන්නේ. සිල්ලර බිස්නස් කරන්නේ නැත්නම් පොත් බැීමක් කරන්නේ නැත්නම් බිස්නස් එක දුවන්නේ ලාභයටද පාඩුද කියලා දන්නේ. ඔන්න ඔය පොත් බැීමන තමයි සතිය කියලා කියන්නේ. අපි මේ කරන බිස්නස් එක ලාභෙද පාඩුවටද යන්නේ කියලා දන්නේ නැතුව මොන බිස්නස් එක කරත් සුද්දෙට කියන්න පුළුවන් අයටයි යන්නේ අයොන්ස්මන්ස් කාටයි යන්නේ ඒ නිසා අපිට අපිට වෙලා තියෙන බිස්නස් කරන නිසා සතිය පිටව ගන්න වෙලා නැහැ බිස්නස් එකට තමයි වැඩි වෙලා යන්නේ ඉතින් ඒකට ප්‍රතිඵලය කොහටද ලැබෙන්නේ කියලා සතිය පිටවපු කෙනාට තේරෙනවා අනුකම්පාවකුත් ඇති වෙනවා දැන් මේ මනස බෙදාගෙන කන පරිප්පුවක් තියෙනවා ඉල්ලගෙන පිහින් යන ගන්න එකක් තියෙන. ඒ කිව්වම කියන්නේ අපිට ඕක කර කර ඉන්න වෙලා නැහැ. සතිය පිටවන්න ගියොත් එහෙම මේ මේ යුතුයකම් ඉෂ්ට කරන්න වෙලා නැහැ. ඒ නිසා යෝනිසමනස්කාර ආයන්සමනස්කාර මොනවා වුණත් කමන්නේ. අපි ඉක්මනට ඉක්මනට කටයුතු කරන්න ඕන කියලා ලෝකේ තියෙන ඔක්කොම ඔළුවේ දාගෙන වගකීම් රාශියක් දාගෙන සුදුසුකම් අන්තිම අඩු නුසුදුසුකම් වැඩි කෙනෙක් තමයි ඔය ගොඩාක් වගකීම් යුතුයකම් ඔළුවේ දාගෙන අනවශ්‍ය විදිහට තමනුත් පෙළෙනවා අනුත් පෙළෙනවා. ඉතින් අද යන සමාජයේ දිගටම අන්න එහෙම ඒ කලබල ඔළුවේ දා ගන්න වැඩි දේවල් වලට ඇඟිලි ගහන මිනිස්සුන්ට තමයි රිලවුන්ට ඉනිමම් බඳිනවා වගේ පෝෂණය කරන්නේ. යම් කිසි කෙනෙක් මම මේ කරන දේ දිගපල්ල දන්නවද? ඒකෙන් මට මොකක්ද හම්බෙන්න පසුපතිඵලය කියලා හොයාගෙන යන්න ගියොත් යට එච්චර ඔළුවේ කරදර දාගෙන කරන්න බෑ. යට සිද්ධ වෙනවා කළ හැකි ප්‍රමාණයක් අරගෙන මේ ටිකේදිත් මගේ මේ පාලන තත්වයක් යටදී විචල්්‍ය සාධකයන් සීමාකාරීව තියාගෙන ඉඳද්දිත් වෙන දේ නොනින්ද සිද්ධ වෙන්නේ නොනුවනින්ද සිද්ධ වෙන්නේ කියලා මනින්න අමාරු නම් අපි ගොඩක් වැඩ කරනකොට මානසික අසහනකින් වැඩ කරනකොට ආතතියකින් වැඩ කරනකොට කොයි අතට යයිද අනිතික ඒක කහටවත් මනින්න පුළුවන්ද තමනුත් තමන්ගේ හිතේ ෂටගති මායාවේ ගති මවාපාන ගති අන්ධහැරදීදී අපි කෙසේනම් තමන් පිළිබඳව අවංක විවේචනයක් කරයි. තමන් පිළිබඳව අවංකව ප්‍රකාශ කරන්න පුළුවන් වෙයි. අපි දැක දැක දන දන මේ තරම් වැරදි තියෙන නිසා මේ අයෝනිසෝ මනසිකාරයේ පිළිබඳව මනස මෙහෙවනකොටම අයෝනිසෝ මනසිකාරයේ පිළිබඳව කතා කරනකොටම පශ්චාත්තාවයක් ඇති වෙනවා. කොහෙද මේ යන්නේ? මොකද මේ වෙන්නේ? යන්න පාරක් තිබේ නම් ඇස් හොඳට තිබේ නම් කිම බැදිවල යන්නේ මම්මුලා වූ එක කුසේ කිය. හැබැයි මේ අයෝනිසෝ මනසිකාරය පිළිබඳ බණ කියන්නේ එහෙම කවුරක්වත් කලකොලොප්පම් කරන්නවක් අබ්බය කරන්නවත් නෙවෙයි. මේ කොච්චර අතපහුවෙච්ච වැරදි තිබුණත් දැන් හරි පිටපොට ගියක හරිපොට දාගත්තොත් හදන්න පුළුවන්. ඒක ඉස්ලාම් ප්‍රකාශ කරපු එකම මිනිස්සු බුදුහාමුදුරුවෝ. අපි ළඟ කොච්චර අතපහුවෙච්ච තිබුණත් කොච්චර අබ්බැහි තිබුණත් කොච්චර රුචි අරුචිකම් වෙනස්කම් තිබුණත් මොනතරම් පෞෂත්ව ලක්ෂණ තිබ්බත් බුදුහාමුදුරණ වඳින්න කැමති නම් ධර්මයට වඳින්න කැමති නම් සංඝයාට වඳින්න කැමති නම් සීලයක් පිළිගන්න කැමති නම් බුදුඥානන්සේ දා අවුරුදු 7ක කොන්තරත්යක් අසං කරා ඕනම කෙනෙකුට අවුරුදු 7කින් සුද්ධ කළ දෙන්න පුළුවන් ප්‍රතිපත්තන සූත්‍රයේ අන්තිමට කියන්නේ අවුරුදු 7ක් මේ වැඩේ කෙරුවොත් එක්කෝ අනාගාමි වෙනවා අනා සතිවා උපාදිශේෂේ අනාගාමිතා නැත්නම් අරහත් භාවේ. ඉතින් ඒකත් ඇත්තට බලනකොට මේ කාලේ අවුරුදු 7ක කොන්ත්‍රාත්යක් අසම් කරන උග දිනේ බයයි. බරපතලයි වැඩි. හැබැයි ටොං ගණන් තියෙනවා පව්. ඒක ඉක්මන් කරන්න ඕන නිසා බුදුන් කියන හොඳයි න 6කට අසම් කරමු කියලා. එහෙම නැත්නම් 5කට අසම් කරමු ගිහිල්ලා same day service එකටත් දාන්න. උදේ බඩු බාර දුන්නොත් හැන්දාවට හොදලා දෙන්නත් බාර ගන්න. මෙහෙම වෙන කිසිම ශාස්ත්‍රුන් වහන්සේ නමක් මේ පෞකාරව ඉපදිච්ච මිනිස්සෙකුට සුද්ධියක් කතා කරලා නැහැ. යටි කියලා තියෙන පෞකාරය ඉපදින දීයන්හන්සේගේ සාපේ නිසා කද්දාකත් උඹට කොට ඉන්න බෑ කියලා. බුදුජානහන්සේ විතරයි මේ සා විශාල බරපතල වැරදි සහිත කෙනෙකුට සම්පූර්ණ සාමයක් සම්පූර්ණ නිදහසක් දෙන්න කැමැති. හැබැයි හොන්දේසි තුනක් මත හතරක් මත. බුදුරජාණන් වහන්සේ කෙරේ විශ්වාසය තියන්න ඕනේ ධර්මයේ කෙරේ විශ්වාසය තියන්න ඕනේ සංඝයා කෙරේ විශ්වාසය තියන්න ඕනේ සීලයේ කෙරේ විශ්වාසය තියන්න අපි මෙතෙක් කල් තිබ්බ මේ පළාතේ മന്ത്രിතුමා ගැන විශ්වාසය හෝ ඇමතිතුමා ගැන විශ්වාසය හෝ බැංකු ගිණුම ගැන විශ්වාසය හෝ ඉන්ෂුරන්ස් එක ගැන විශ්වාසය නෙවෙයි. ඒක තමයි අපිට තියෙන මනින්න කියන දේ. ඉතින් ඒක යම් කිසි කෙනෙක් ඕනම වෙලාවක ලෑස්ති නම් ඒ Taman තියෙන විශ්වාසය මත ඉඳගෙන එතන ඉඳලම යාට තේරෙන පටන් අර ගන්නවා අර තිබුණු බර ගති ආතති ගති දැවිලි තැවිලි මානසික අසහන එnde ende ende ende අඩු වෙනවා කියන්නේ. බොහොම ජීවිතේ සැහැල්ලු වෙනවා. බොහොම සරල වෙනවා. බොහොම ඍජු වෙනවා. බොහොම Tamanට පාලනය කරගන්න පුළුවන් තත්යකටපත් වෙනවා. ඉතින් ඒක අපේ ජීවිතයක වටිනා ආදී වශයෙන් අපි පිළිගන්න කැමැතිද? එහෙම නැත්නම් පත්‍රයේ පළවෙනි පිටුවේ හෙඩ්ලයින් එකට හිත ඔළුව දාන්න ඕනද නැත්නම් පත්‍රයට නම දාගන්න ඕනද එහෙම නැත්නම් වෙන ජනප්‍රියතාව ලබන්න ඕනද නැත්නම් මොකද්ද කියන එකයි මේ දෙක අතර පොදු අගයන් ආඩම්බර වලත් තලකා බැලියොත්තක් තියෙනවා පෞද්ගලිකවක් තියෙනවා ඒක නිසා ඒ සප්පුරුෂ සූත්‍රයේ පෙන්නනවා උසස් කුලයක ඉපදුනත් ප්‍රසිද්ධ කෙනෙක් වුණත් ධර්ම කතික වුණත් විනයදර වුණත් දුතහංග රැක්කත් ධ්‍යාන ලැබුවත් ඒ කොහොම අයට යන්න ඉඩ තියෙනවා. වැරදිට කල්පනා කරලා ඒක මේ අනුන් ඉදිරියට කැපිපෙනීම සඳහා පාවිච්චි කරනවා නම් ඒ කෙනාට ඒකම අයෝනිසු මනස්කාරයක් වෙලා අසපුරුෂ ධර්මයක් බාටපත් වෙනවා. පාපී වෙන්න ඉඩ තියෙනවා. ඉතින් එහෙම එහෙම නොවි අපි කරන කියන දෙයකින් මතුවෙන්න පුළුවන් තණ්හා මාන දිට්ඨිය නැත්නම් අපි දන්න භාෂාවෙන් කියමු ලෝභ දෝෂ මොහ පහළ නොවන විදිහට කටයුතු කරන හැටිත් නොදැනගත කළොත් තොග බිස්නස් එකකින් ඒව පහළ වෙන බවත් තේරුම් අරගෙන යම් කිසි කෙනෙක් හිතන ඥාණයෙන් මේ සුතමේ ඥාණයෙන් අල්ලාගෙන තණ්හා මාන දිට්ඨිය ඇති නොවෙන්න කටයුතු කරන්න උත්සාහ කරනවා කියලා ඒ මනුස්සයා ඉස්සරහට යන්න ගැම්මක් නැති වෙනවා. අපි යමකට ගැම්මක් ගන්නේ අතවාසියක් තියෙනවා නම් තමයි. මීයක් කරන්නේ අතලෙව කන්න. ඔය අතලෙව කන්නේ තණ්හා මාන දිට්ඨිය තමයි. තණ්හා මාන දිට්ඨිය නැති කිසිම වැඩකින් කිසිම උනන්දුවක් පහළ වෙන්නේ ඒ නිසා ඒ පැත්තට යන පිරිසක් නැහැ. ඒ පිරිසට යන්න නම් ගංගා දිගේ ඉහළට යන පිරිසක් තියෙන්න ඕනේ. යමකට යමෙක් පෙළඹෙන්නේ ඒකෙන් ලැබෙන වාසිය අපි සාමාන්‍ය සලකන්නේ ඉල්ලුම සැපයීම නීතිය. ඒ නිසා අපි දෙවෙනි પરම්පරාවට උගන්වන්නෙත් ඒකමයි. රටේ විවස්ථා හදන්නෙත් ඒක තමයි. අපි ආර්ථික න්‍යාය හදන්නෙත් ඒක තමයි. සමාජ තත්ත්ව හදන්නෙත් ඒක තමයි. ඉතින් දැන් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්න හදනවා ඒ ඔක්කොම රට්ටු 99.99ක්ම තණ්හාවට සැලසුම් හදද්දි මාන්නයට සැලසුම් හදද්දි මම ආයනයට සැලසුම් හදද්දි මම නිස්සද්ද උඹලට කියා හිටිනවා ඊට වෙනස් ක්‍රමයක් තියෙනවා ලෝකේ තණ්හා මාන දිට්ඨිය ඇති නොවීම විනිස කටයුතු කරන එක තමයි තාමත්ව ස්වභාවික ජීවිතේ ඒ තමයි තාමත්ම නිහතමානී ජීවිතේ ඒ තමයි තාමත්ම සරල ජීවිතේ ඒක තමයි තාමත්ම ඍජු ජීවිතේ හැබැයි කොච්චර ලෝකේ අර පැත්තට නැටුවත් මේක කරන කෙනාට හුලඟකින්වත් බාධාවක් නැහැ. මොනම බාධාවක්වත් නැහැ. හැබැයි අර ලෝකේ ඉන්න කෙනා කියන්නේ අයියෝ එහෙම නෙවෙයි ඉතින් ආර්ථිකයක් නැත්තම් බැංකු ගිණුමක් නැත්තම් කීර්ති රාවයක් නැත්තම් කොහොමද මේ ඉදිරියක් පවත්න්නේ කියලා. මොකද අපි ඒ තරම්ම මේ තණ්හාමාන දිට්ඨි සහිතව හෝ භෞතික දේවල් මත ගොඩාක් රඳාපවතිලා තියෙනවා. ඉතින් ඒ අපිට හරි අමාරුයි මේ බුද්ධ ධම්ම සංඝ සහ සීලය වගේ හතරක විශ්වාසයේ තියලා අපි මෙතෙක්වල් විස්තර කරපු දේවල් සැකමුසුව බලන් පෙළඹෙන්නේ නැතිකමට කියනවා අයෝනිසෝ මනසිකාරය කියලා. ඒ නිසා සීලයක් රැක්කත් ඒ සීලය නිසා මම යලොකු කරනවා නම් මාන්‍ය ලොකු කරනවා නම් තණ්හා ලොකු කරනවා නම් ඒකට සීලබ්බත පරාමාස කියලා කියනවා. යම් කිසි සීලයක් රැකීම නිසා තමන් ආඩම්බර වෙනවා නම් යම් කිසි සීලයක් රැකීම නිසා අනුපහත් කළ සලකනවා නම් යම් කිසි සීලයක් රැකීම නිසා තමන් ලොක් කර ගන්න හදනවා නම් ඒ තණ්හා මාන දිට්ඨිය වලට උදව් වෙන හැම සීලයක්ම සුද්ධ වශයෙන් අය සීලබ්බත පරාමාස කියලා ගන්නවා ඒක නිසා මේ 73 වෙනි රිට්‍රීට් එකේදී එක්කෙනෙක් ඇහුවා සීලය ගැන කතා කරන සාංශ සීලබ්බත පරාමාස කියන එක අපිට කියලා දෙන්නේ කියලා. ඉතින් මම ඒකට ගොඩාක් අර්ථ තියෙනවා. මට තේරෙන විදිහට මේ සප්පුරුෂ සූත්‍රයට අනුව බලනකොට තමන්ගේ සීල නිසා තණ්හා කරනවා නම් තමන්ගේ සීල නිසා මාන්නකාරකම් කරනවා නම් තමන්ගේ සීල නිසා තමන් උසස් කළ සලකන්න මමයි මේ සීල් ලකින්නේ මගේයි මේ සීලය කියනවනම් ඒකත් අයුන්සුමංස් කාට වැඩ. එනිසා සීලයක් රකින්න ගමන් ඒ සීලය නිසා තණ්හාවක් මාන්නයක් ditthයක් ඇති නොවෙන්න කටයුතු කරනවා කියන එක තමයි අමාරු. ඒ කියන්නේ සීලය රැක්කට හංගල රකින්නේ කාටවත් දැනෙන්න අරින්නේ. කාට හරි දන්නන්න යනකොටම එතන තමයි ප්‍රශ්නේ ඇති වෙන්නේ. Tamanda සිල් රකින්න පුළුවන් නිසා අපි හිතන ඔක්කොම සිල් රකින්න ඕනේ. එහෙම නැත්නම් මේ සිල් රකින්න මම උසස්. අනික් කට්ටිය පහත්. ඒක නිසා සමහර වෙලාවට අපි ඒ සිල් නොරකින්න කෙනෙක් තිරසනෙක් විදියට සලකනවා. පහත් කෙනෙක් විදියට සලකනවා. හැබැයි මතකනේ අපි මෙතෙන් ඉස්සලා අපිත් ඔතන ඉඳලා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම දැන් මට පුළුවන් කාර්තිබුද්ධි වුන නිසා මේ රකින්න සීලේ මගේ එහෙම නැත්නම් මේ සිල් ලකින්නේ මමය කියලා ඒ රකින්න සීලේ නිසා මම ආයනේ ඉස්මතු වෙනවා. ඉතින් එහෙම යනවනම් ඒ සීලේ කවදාකවත් අවිප්පටිසාරතාවයට යන්නේ නැහැ. කුසල සීලය කියලා කියන්නේත් නැහැ. ਸਰවචන්සේ දේශනා කරන්නේ අවිප්පටිසාරත්ථාය ආනන්ද කුසලානි සීලානි. උඹ යම් කිසි සීලයක හිටියානම් හිතේ සමාධිය ඇතිවීම තමයි ඒ සීලයේ ආනිසංසය. හිතේ සමාධිය ඇති වෙනවයි කියලා කියන්නේ තණ්හාව අඩු වෙනවා, මානෙ අඩු වෙනවා, ditthිය අඩු වෙනවා නැත්නම් ලෝභ දෝෂ මොහ අඩු වෙනවා. එහෙම නොවෙනවනම් ඒ සීලය දැන හෝන දැන වංශනික ධර්මයක් හරහා හෝ සීලබ්බත පරාමාසකේ මේ සරුවජාන්සෝ දේවදා සූත්‍රයේදී ඒ නිගණ්ඨනාත පුත්තගේ අරණ අරණකට යනවා. ඉතින් ඉතින් ගියාට පස්සේ ඒගොල්ලෝ මේ අපි වාගෙන ඉතාලම උග්‍ර වෘත රකින්න. මුළු දවසම තනි කකුලෙන් හිටගෙන ඉන්නවා අත් දෙක විහිදුවගෙන උඩ බලාගෙන. හතර වටේට ගිනි කොනවල හතරක් ගහගෙන උදිමුත් අවුව තැපිටි පංච තප කියලා තවනවා දාඩිය දාගෙන කිසිම හැල හොල්මනක් නැතුව ඉන්නවා. ඒගොල්ලෝ දවස් ගාණක් කන්නේ නැහැ. නිදාගන්නේ නැහැ. මේ වෘත රකින්නවා. හැබැයි මේ සාමාන්‍ය මධ්‍යම ප්‍රතිපදා යන බෞද්ධයන්ටත් වඩා සද්ධාවෙන් කරනවා බලනකොට. බුදුන්සේ ඒ කට්ටිය ළඟට ගිහිල්ලා අහනවා දැන් මේ කොච්චර කල් මේ වෘතේ දැක්කද? ජගිනා මම මේ අහවල් දවසේ මේ අපේ සාස්ෘතන් සම්මුලේ මට සද්ධාව පහරනවා. එදා ඉඳලා මෙච්චර කාලයක් රැකලා තියෙනවා. අවුරුදු 10 15. ඒක බොහොම කිට්ටුයි බොහොම කෘෂ. ඊට පස්සේ අහනවා දැන් මේ රැකීම නිසා තමන් කොච්චරක් සුද්ධියටපත් වෙලා තියෙනවද? දන්නේ නැහැ. සීලේ පටන් ගන්නකොට කොච්චරක් account balance එකේ කෙලස් තිබුණාද දැන් කොච්චරක් ගෙවිලා තියෙනවද කියලා නම් දන්නේ නැහැ. තව කොච්චර කාලයක් රැක්කොත් මේක ගෙවෙයිද කියලා දන්නව දන්නේ නැහැ. ඒකට බුදුහාම කියන මේ මුල දන්නෙත් නැති මැද දන්නෙත් නැති අග දන්නෙත් නැති මේ වගේ දෙයකට මේ දුක් විඳින එකෙන් වැඩක් වෙයි කියලා හිතනවාද කියලා. එතකොටම අරයාගේ උලම්බයි. දන්නේත් නැහැ කොච්චර පව් තිබුණද කියලා. මේ වෘතිය නිසා කොච්චර පව් කැපුණද දන්නේත් නැහැ. තව කොච්චරක් කරන්න වෙයිද දන්නේත් නැහැ. ඇත්තටම පව් තිබුණද දන්නේත් නැහැ. ඇත්තටම මේකෙන් ගෙවෙනවද දන්නේත් නැහැ. ආන්නේ රකින්න සීල වලට කියනවා වෘත. සීල වෘත සමාදානේ සීලබ්බත පරාමාස වෙලා තියෙනවා. ඉතින් බෞද්ධයෝ වුණත් අපි මේ සිල්පද ඔළුවේ දාගන්න. දාගෙන දන්නේ නැහැ මේ සත්ව ඝාතන ශික්ෂාපදයෙන් සත්ව ඝාතනෙන් වෙන් වෙච්චාම මොන කෙලෙසෙරද වැඩ කරන්නේ මම කොච්චරක් ඒකට උනන්දුද ඒ නිසා මට කොච්චරක් පිරිසුදුවක් කොච්චරක් හිතේ රාග ద్వේෂ මොහ නැත්තත්වයක් කොච්චරක් හිතේ සංහිඳියාව පහළලාද කියලාක දන්නේ නැත්තම් මම හොරකම් කරන්නේ හොරකම් නොකිරීම නිසා මොන කෙලෙසෙරද අනතුරක් සිද්ධ වෙන්නේ මට ඉස්සරට වැඩිය කොච්චරක් ඒ නිසා සාන්තියක් සමාදානයක් පිරිචිගතියක් තියනවද දන්නේ නැහැ මම කාමීත්‍යචාරයෙන් වෙන් වෙලා ඉන්නවා. ඒ නිසා ඒක මේ අසවල් කෙලෙසත් එක්කයි වැඩ කරන්නේ. ඒ නිසා මට මෙන්න මෙච්චරක සූද්ධියක් ඇති වෙලා තියෙනවා. එහෙම නැත්නම් මම මේ බොරුව කියලා මිහිස් වචන පරිස වචනෙන් වෙන් වෙන්න සමාදන් වෙලා තියෙනවා. ඒක නොකිරීම නිසා මට කොච්චර ආනිසංශ තියෙනවද? මම මද්ද්‍රව්‍ය පාවිච්චි කිරීමේ මදේ ප්‍රමාදයෙන් තොර වෙලා තියෙනවා. ඒ නිසා මොකද්ද මට ලැබෙන දේ? ඒකෙන් මට කොච්චර සාන්තියක් ඇති වෙලාද කියලා දන්නේ නැත්නම් අර දේවදා සූත්‍රය අර අන්‍ය තීර්ථකයන්ගේ මිච්ඡා මේ සීලබ්බත පරාමාශයට කිට්ටු වෙනවා. ඉතින් ඒ විදිහට සමාදාය සික්කති සික්ඛාපදේශු කියලා Taman සිල්පද ගොඩක් අරගෙන රැක්කට ඒකෙන් හිතේ යම් කිසි විදියක සාන්තියක් ඇති වෙලා නැත්තම් ඒකෙන් හිතේ යම් කිසි විදියකට ඒකෝදි භාවයක් ඇති වෙලා නැත්තම් සමාහිත භාවයක් ඇති වෙලා නැත්තම් ඒ වගේම ඒක බැන උනන්දුවක් නැත්තම් බූරුවක පිටේ අකුරු පැටවෝ වගේ ඌට කිසි රසයක් නැහැ එනිසා මේ හැම ශික්ෂාපදයක්ම ඒ කෙනාට වැටහෙන්න ඕන. එහෙම නැත්තම් නිකන් මේ නිකන් දෙන හිඳ ගන්නවා ශිල්පත්. ඔෆිස් එකට ගියාම දෙමළ පත්‍රේ තියෙනවා නිකන් හම්බෙච්ච නිසා දෙමළ පත්‍රෙත් කියවුණානේ කට්ටිය. ඒ වගේ තමයි අදත් සිල් රකින්නේ. මේක මොකද්ද මේකෙන් වෙන දේ කොහොමද මේක උනේ මං මොකද්ද මේච්චර කාලය සිල් රකලා මට ලැබිච්ච ආනිසංශ කියලා දන්නේ නැත්තම් මං කියන්නේ ඒ තරම පහත් කරලා කතා කරනමුත් මං වගවීමක් දෙනවා. මේ සිල්පද රැකීමත් සීලබ්බත පරාමාසයකට යනවා ආයෝරිසමංසකාරය වැඩි වීමකට හේතුන ඒ මන්දිවට මම සිල් ලකිනවා අරයා සිල් ලකින්නේ නැහැ කියලා තම මන්දිවට අල්ලවගේ මනසත් පහත් කරලා කතා කරනවා එහෙම නැත්නම් මම සිල් ලකින නිසා ගෙදර ඔක්කොම සිල් ලකින්න ඕනේ කියලා මේ කිකිලෝ බිත්තර රකින්න වගේ රක්කණ්ඩ හදනවා කට්ටියට සිල් සිල් එහෙම රක්කන්න බෑ සිල් රකින්න ඕනේ කෙවිතක් අරගෙන සිල් රක්කන්න බෑ රකින්න ඒ දෙකවත් තේරෙන්නේ ඒකෙලිලා බෞද්ධ රාජ්‍යයක් හදන්න හදනවා ලංකාවේ ඉන්න ඔක්කොම සිල් ලකින්න ඕනේ. ඒකෙලිලා මේ පොදු නීති ගෙනෙන්න හදනවා. කවුරු සත්තු මරන්න එපා. කවුරක දොරකම් කරන්න එපා. මේ කරන්න පුළුවන් දේවල් නම් ඉතින් ලෝකේ හතරස් වෙන්න පුළුවන්. මේ කැරකෙන ලෝකේ තව කෙනෙකුට අපිට මොනවත් කියන්න අයිතියක් නැහැ. පොදු එකී යකි මේ සත්තු මරනට වඩා හොඳයි නොකරන එක හොඳයි. හැබැයි මම කැමති නම් ගනිමි. එම නෙවෙයිනේ අපි මේ සීලය රැකගන්න හදනවනේ කට්ටියට. අන්න ඔතෙන්ද ගියාට පස්සේ මේ මනුස්සයාට එන්නේ කාට හරි රැකගන්න කියලා රැක්කේ නැත්තම් මෙයාට මානසික අසහනයක් එනවා. ආතතියක් එනවා. දැවිලි දැවිලි නැති උතනම සමාධියක් හෝ ආතතිය අතු ගතියක් ඒකෝදි භාවයක් නැහැ. ඒ නිසා අපිට ඕනම කෙනෙකුට කියන්න පුළුවන් පොදුවේ බුදුජානනාංශයේ අමාමෑණී බුදු පියාණන් වහන්සේ භව සතහට වෙන භව දුකට වේදානන් වශයෙන් ශිල්පද රකින්නේ කියලා තියෙනවා. මෙන්න තියෙනවා කැමති නම් බෙදාන කන්න. ඒක තමයි කියන්නේ සමාදාය සික්කති සික්ඛාපදේසු. තමා විසින් ඊළඟන ශික්ෂාත රකින්න මිස කාටොක්ක ශික්ෂාපද පටවන්න පණවන්න බෑ. එimhe පටවන පණවන දේවල් වලට කියනවා කමාන්ඩ්මන්ට්ස් කියලා. ඒවට කියනවා අනපනත් කියලා. ඒ නිසා <coughs> මේක ගැන කතා කරපු බෞද්ධෙක් කියනවා බුදුචානන්සේ අණක් නැති පණක් තමයි පනවලා තියෙන්නේ. අණ කිරීමකින් තොර පණතක් පනවලා තිනවා මේක පනවන ලද්දක් කැමැතිනම් ගනි. හැබැයි අණ කිරීමක් නැහැ. අණ කරන්න කිසිම අපෝස්තල් වරෙක්පත් කරේ නැහැ බුදුහාමුදුරුවෝ. ඒ නිසා අපි යම් කිසි විදියකට සීලයකට ඉදිරියට ගියා නම් ඒ ගියේ මට තේරෙන ටිකට. කවුරුත් කිව නිසා නෙවෙයි. ඒ ටික මට තේරෙන්නේ නැත්නම් බෝරුවගේ පිටේ හකුරු බැඳපු කතාව තමයි කියන්න තියෙන්නේ. ගොඩක් සිල්පත දාගන්න එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. Taman මොකද්ද මේ සිල්පතෙන් සිද්ධ වෙන කාර්ය? මේක වැඩ කරන රාගයට විරුද්ධවද, ද්වේෂයට විරුද්ධවද, මෝහයට විරුද්ධවද? මේක රැකීම නිසාමයි තිබුණු යම් යම් කෙලෙස් කැපෙනවා නම් අබ්බමල් රීනුවක් හරි ඇති. එහෙම නැතුව මේ ගොඩාක් ඔළුවේ දා ගන්නවා. නමුත් එකක්වත් රකින්න නැත්තම් ඇත්තටම පෞසිද්ධ වෙනවා. ඇත්තටම පව් සිද්ධ වෙනවා. මොකද බුදුරජාණන්සේ ලෝකේ ගැන සර්වඥතාඥාණයෙන් තමයි මේ සිල්පත පනවලා තියෙන්නේ. ඒක නිකන් නිකන් හම්බුනාට දෙමළ පත්‍රේ කියනවා වගේ කරන්න පටන් අරගත්තොත් මේ 230 කරන්ට් එකක් එක්ක සෙල්ලම් කරන්න හදනවා. මේක 230 නෙවෙයි මේක 33000. ශාසනයේ වැඩ කරනවා නම් කරන්න අද්දකින්ම අල්ලලා වම තින්නම් අල්ලන්න යන්න එපා. එහෙමනම් ඒ පැත්තකට නිකන් ඉන්නේ කොහොඳයි. ඒ නිසා ඒ කටයුතු කරනකොට අපි දානෙදීට වැඩිය බොහොම වගවීමක් තියෙනවා සීලේදී. ඒ සීලේ කරනකොට අපි දන්නේ කියලා පැත්තකට වෙන්න නෙමෙයි තියෙන්නේ. ඒකයි අපේ යුතුයකම. ඒකයි අපේ අනුග්‍රහිතය මේ කරන සීලෙන් මට හම්බෙන සේවය. ඒකට මේ සීලය සමාදන් වෙලා කල්ගිය කෙනෙක් ළඟට ගිහිල්ලා අපි යත් එක සාකච්ඡා කරාට ඒක සාසනයට කරන ලොකු ගෞරවයක් Tamanට කරන ලොකු ගෞරවයක්. එතන සිල්පද දන්නේ නැති කට්ටිය සිල් රැකන්නයි. Taman අතින් වෙච්ච වැරදි ගැන පශ්චාත්තාප වෙන්නයි ගියොත් සීලෙන් වෙන්නේ විපිලිසරකමක් ඇති කරනවා. සීල කැඩුනොත් හතරාකාර බයක් ඇති කරනවා. අත්තානුවාද බය තමන තමන් දෙස් දෙනවා. පරානුවාද බය අනුන්ගේ බැරිමට ලක් වෙනවා. දණ්ඩ බය රටේ තියෙන නීතියට අහු වෙනවා. අපාය බය අපායට වැටෙනවා. ඒ මේ බය ටිකට තමයි කෙලස් කියලා කියන්නේ. ඒ නිසා අපි යම් වෙලාවක අපිට හිතේ බයක් තියෙනවා නම් ඒ සියලු බය සීලේ යම් යම් අඩුපාඩුකම් නිසා. සීලය පිළිබඳව අපිට දිනුනට වැඩිය සීලය දිනුවක් වෙනවනම් ඉබේම ලැබෙන ආනිසංසය තමයි හිතේ තියෙන බය අඩු වෙන්න පටන් ගන්න. මම ඉස්සර අලුගෝසුවෙක්, මම ඉස්සර අඟුලිමාලෙක්, මම ඉස්සර දුට්ටගාමිනී කෙනෙක්, මම ඉස්සර චණ්ඩාසෝක් කෙනෙක්. මම දැන් එන්න එන්න බුදුහාමුදුරුවෝ නිසා අලුගෝසුකම අතහැරියා. ඒ චණ්ඩාසෝක් ගතිය අතහැරලා ධම්මාශෝක වුණා, දුට්ටගාමිනී වුණාට දාසනේ වැඩ කරනවා කියලා මෙන්න මේ පුංචි මේ පුංචි ගැම්ම තියා ගන්න පුළුවන් නම් ඔකටයි සාසනය කියලා කියන්නේ. ඒක නිසා හොඳට වැටෙන්න ඕනේ අවිපටිසාරත්ථය ආනන්ද කුසලාණ ශීලාණි එහෙම නැත්නම් සරුවචන් වහන්සේ උන්වහන්සේගේ අවසාන කාලේ මොන පරිනිබ්බාන සූත්‍රයේදී නිටතර දේශනා කරන පරිච්ඡේදය පරිච්ඡේදය පාසා සීල පරිභාවිතෝ භික්කවේ මහ සමාධි මහප්පලා හෝනි මහානිසංසා සමාධි පරිභාවිතෝ භික්කවේ පඤ්ඤා මහප්පලා හෝනි මහානිසංසා මහන්නේ යම් කිසි කෙනෙකුගේ සීලය හොඳවට පරිභාවිත වෙනවා නම් සීලයේ යෙදෙනවා නම් යාට මහත්ඵල මහානිසංස සමාධියක් ලැබෙනවා සීලයෙන්මයි සමාධිය ලැබෙන්නේ වෙන මොකකින්වත් නෙවෙයි අපිට දැන් මේ වෙලාව අපි හිතාන තුන සමාධිය ලැබුණ නැති මේ ආනාපානෙ කරපු නැති නිසා අරහමතුරු ගා භාවනා කරපු නැති නිසා අර භාවනා මධ්‍යස්ථාන කියන නැතිසයි කියලා අපි ලොකු ලයිස්තු හදාන කියනවා බුදුරජාණන්සේ සඳහන් කළා තියෙන්නේ සීල රකින්න කෙනාට හම්බ වෙන ආනිසංසය තමයි විපිලිසර හිතක් නැහැ සමාධියට අවශ්‍ය පහසුකම් ටික තියෙනවා ඊට පස්සේ අපි භාවනා කරන්න ඕනේ භාවනා කරන්න සීලය පදනමක් සකස් කරලා දෙනවා මේ මේ ගොඩ නැගිල්ල දැන් මේ හදන කෑල්ලේ අපිට පේනවා පදනම කොච්චර බරපතලට දානවද කියලා. ඔය ගොඩ නැගිල්ල හැදුවට පස්සේ ඕක පේන්නේ නැහැ. ඒ වගේ තමයි සීලය අපිට දෙනවා විපස්සනාට සමාධියට සහ සමත සමාධියට පදනම ඒ බැලූ බැලමට පේන්නේ නැහැ. ඒ නිසා සීලය පෙන්වන්නේ ගහේ යට කොටස මුල් ටික වගේ. ඒකෙන් තමයි ඕජාව ලබන්නේ. මුල් ටික හොඳ ශක්තිමත් නම් කොළදාවෙන් කියන්න පුළුවන් මල් පිපෙනකොට ඉති අතු ඉති විහිදලා වැඩෙනකොට ගහ සරුයි කියලා. යම් වෙලාවට ගහ කේඩෑරි නම් ගහට බෙහෙත් ගහලා හරියන්නේ මුල් පද්ධතියේ තියෙන ප්‍රධාන ප්‍රශ්නය. ඉතින් සමහර පෙනෙන සෙල්ලම් කෑල්ලේ යටපැත්තේ තියෙනවා තිරේ පිටිපස්සේ වැඩ කොටසක්. ඒකේ තියෙන හික්මීම තමයි. ඒ හික්මීම සඳහා අයෝනිසමංස්කාරය කියලා කෙනෙක් හික්මෙන්ට කැමති නෑ. දවල් මිකෙල් රෑ දානියෙල් කියලා දවල්ට සුදු වෙනකන උපාසක උපාසිකාන් විදිහට ඉන්නවා රෑට වෙන කතාවක්. ඉතින් ඒකෙදී බුදුහාමුදුර රැවටෙන්නෙත් නෑ මේ සිල්පද රකින්න කෙනා රැවටෙන්නෙත් නෑ. එයා දන්නව මොකද්ද කරන්න කියලා. එහෙම නෙවෙයි තමන් වග වෙනවා නම් තමන් රකින්න සීලෙට ඒ කෙනාට හම්බෙන දේ තමයි මම ඊට වැඩිය අද සීලාචාරයි. අද ඊට වැඩිය මම සීතලයි. අද ඊට වැඩිය මම හික්මෙනවා. මෙන්න මේ හික්මීම සඳහා ඉදිරියට හික්මීම සඳහා මට බෑ මෙන්න මේ කාරණාව නිසා කියලා එක කාරණාවක්වත් කවුරු හරි කියන්න බෑන අත උස්සලා තියනවද කියලා. මොනම කාරණාවක්වත් නැහැ. මොනම කාරණාවක්වත් නැහැ. තියෙනවනම් තියෙන්නේ මෝඩකමයි තෘෂ්ණාවයි. මේ අපි ඔක්කොනම යන්න තියෙන ඉහළම සීලයට යන්න මොනම බාධාවක්වත් නැහැ. නමුත් අපි හරිය ආසාවෙන් අර පල්ලෙහා තට්ටු අල්ලගෙන උඩට යන්නේ නැහැ නේ කියලා දඟලනවා. යන්නේ නැත්තේ මොනවා කරන්නේ යන්න ඕනේ නැතිකම නිසා. මොකද දාන දෙන්න නම් අපිට නෑ බෑ කියන්න පුළුවන් සල්ලි නෑ සිල්වත් හාමුදුරු කෙනෙක් නෑ දුර බැහැර යන්න ඕනේ අනේ බුදු හාමුදුරෝ සහිතව භික්ෂු භික්ෂුණී උඹේ පාර්ශව හිටියනම් මට ගොඩාක් පින් කරගන්න තිබුණා ඉතින් දැන් නෑනේ කියලා කනගාටු වෙනවා. නමුත් යමක් නොකර ඉන්න කොනම බාධාවක්වත් නෑ. කාට හරි පොඩ්ඩක් හිතෙනවද කියලා බලන්න මේ මේ මට සතෙක් නොමර ඉන්න මෙන්න මේකයි බාධාව කියලා. හොරකමක් නොකර ඉන්න මෙන්න මේකයි බාධාව කියලා. කාමීත්‍යාචාරය නොකර ඉන්න මේ බාධාව තියෙනවායි කියලා. බොරු කියලා මේ සචන පරිසචන නොකිය ඉන්න මේක බාධාවයි කියලා. මත්පැන් නොබී ඉන්න මේක බාධාවයි කියලා නෑ. එනිසා ඒ තරම් පහසුවෙන් මහත්ඵල මහානිසන්ත දෙන සීලයට වැඩි අපි දාන ඉස්සරහින් තියෙනකොටම තේරෙනවා ගුණාට ඉස්සලා කරත් ඉස්සර වෙලා තියෙනවා. මෙන්න මේක තමයි ආගම කියන්නේ. ආගමේ කල යුත්තේ ඉස්සරහින් කළ නොකල යුත්තේ පැත්තට දාලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ සියලු බුදුරුන්ගේ නීතිය ගෙනල්ලා කියනවා සබ්බපාපස්සා කරණං කුසලස්ස උපසම්පදා පවු නොකිරීමේ ඉස්සරහින් තියපන් එතකොට කුසලයේ සිද්ධ වෙනවා. පවු නොකර සිටීම තමයි අපි කියන්නේ සිල්පද කියලා. සතුන් නොමර සිටීම ඒක බුද්ධ ආදී උත්තරමනසලා පුදුම විදියට අගය කරන දෙයක්. උත් ඒටි එද්දි බුදුරජාණන් වහන්සේ පිරුණම් පාණ්ඩත් කලින් මේ ආගම පටන් ගත්ත අරගෙන වඳින්නයි පුදණ්ඩයි සෙල්ලම් ටිකක් පටන් අරගත්තාම කට්ටිය ඔක්කොම ඒකට جوړු වුණා. නොකල යුතු කන් ටික පැත්තක තියලා ඒ නම් වනන්ත යාගන්න පටන් ගත්තා මම අර කුසලයේ කරා මේ කුසලයේ කරා අරක කරනවා මේක කරනවා කියලා තමන්ගේ හිත ඒකට යොදවලා තියාගත්තා. නොකල යුතු නොපනත්කම් නොකිරීම කියන සීලය පැත්තකට ගියා. ඉතින් ඒක જાතිරත් බලපානවා, පෘථිවිය රත් වීමරත් බලපානවා, පුද්ගලයාටත් බලපානවා. ඒසා විශාල විශ්වයට බලපාන මානවයට බලපාන තමන්ගේ සීලයට බලපාන දේ ඕනම කෙනෙකුට ඕනම වෙලාවක විනිශ්චය කරන්න පුළුවන්. කිසිම කෙනෙකුට නෑ මට මේ සිල්පදේ රකින්න බැරි වෙන කෙනෙක් කරන බාධාවක්. ඒ ප්‍රධාන විලංගු දෙකක් තියෙනවා තෘෂ්ණාව සහ අවිද්‍යාව. ඉතින් අපි අගය කරන්නේ මේ දෙකද නැත්නම් මේ සීලයද කියලා බැලුවොත් ඒ තෘෂ්ණාව සහ අවිද්‍යාව ඉස්මතු කරගෙන සිල්පද කඩන්න කරන යෝජනාවට තමයි අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. ඒක විසුද්ධි මාර්ගය කියලා තියෙනවා තෘෂ්ණාව පිළිබඳ නොදැනීමට අපි ප්‍රේම කරනවායි කියලා. තෘෂ්ණා මෙච්චර භයානකයි කියලා දන්නේ නැති එකට අපි බොහොම ආදරය කරනවා. දන්නවනම් කරන්නේ නැහනේ අප්පා මං දන්නේ නැහනේ. නමුත් නීතියේ නෑ දන්නේ නැහැ කියලා ප්‍රශ්නයක්. වැරද්දක් කෙරුවොත් දැන නොදැන සිටීම පළවෙනි වැරද්ද. ඒ මත තමයි. ඒ නිසා අපිට කර්ම අපාය ක්‍රියාත්මක වෙනවටත් කර්ම ක්‍රියා නොදැනීම ප්‍රශ්නයක් නැහැ. ඒ නොදැනීම අපි ආශාවෙන් තියාගෙන ඉන්නවා අපිට ඕනේ ආශාවල් කරන්ඩ ඒව කරනවා දැන දැන කරනවා කරලිවල මං ඔච්චර බරපතලකම දන්නවනම් කරන්නේ නැහැ නේ කියලා පස්සේ කියනවා නමුත් බයිලාව යන්නේ කොහොමද? ලේසියටත් පහසුවටත් දන දන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා නැත්තම් හදලා කියනවා. ඔකනේ උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ අපි. ඉතින් කවුද රැවටෙන්නේ? ලේසියටත් පහසුවටත් අපි දන්න පුරුද්ද යනවා. අපි දන්න පැහැදිලිව බුදුරු ඉන්නවා ලෝකේ. අපි දන්න පැහැදිලිව ශික්ෂාවක් තියෙනවා ලෝකේ. අපි දන්න පැහැදිලිවම කෙලස් කපන්න පුළුවන්. ඒක ගැන නොදැනීමට අපි බොහොම ප්‍රේම කරනවා. ඒ ඒ දේවල් නොදැනීමට ප්‍රේම කරන එක තමයි තෘෂ්ණාව කියලා කියන්නේ. ඒක ලීලා පුරුදු පාරම යන. ඉතින් මේක සලකා බලන්න තව කෙනෙකුට බෑනේ මට පුළුවන් විහිළුවක් කරන්න. මට පුළුවන් බයිලාවක් කියලා දෙන්න. හැබැයි කරන වැඩේ ඕගොල්ලෝ අතේ තියෙන. ඒ වගේම ඕගොල්ලෝ හරහා මටත් එන්න ඕනේ පණිවිඩයක්. ඔබ වහන්සේව බයිලා කතා කරලා ඔබ වහන්සේත් කරනවනේ අහවල් වැරදි කියලා පෙන්වන්න පුළුවන්. ඒක තමයි අපේ කල්යාණ මිත්‍රකම කියලා කියන්නේ. නැත්තම් දකින්න දකින්න කොට වැඳ වැඳ ඔබ වහන්සේ නම් ඒකොට අපි මේකොට කියලා කියන්නේ කිව්වොත් ඒත් අයෝනිසෝ මනසිකාරය. අපි එකිනෙකා එකිනෙකා තල්ලු කරන්න ඕනේ. ඒක තියෙන්නේ අඤ්ඤමඤ්ඤ පච්චේන අඤ්ඤමඤ්ඤ උත්ථාපනේන. එකිනෙකා එකිනෙකාට ප්‍රත්‍ය වෙන්න ඕනේ. එකිනෙකා එකිනෙකා ඔසවා තබන්න. අපිට බුදුන් නෑ දැන්. අපිට සාරිපුත්ත මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේලා නෑ දැන්. අපිට ඉන්නේ භාවනා කරන තව කෙනෙක් විතරයි. එයාට කියන්නනේ උඹ මේ වැරද්ද කරනවා. ඒකට එයා කියන්නනේ අනේ පින් සිද්ධ වේවා මගේ වැරද්ද පේනකොට මම ඔබ වහන්සේටත් මෙන්න මේක පෙන්ලා දෙන්න. එච්චර තමයි අපේ ගනුදෙනු. ඉන් එපිට මොකක්වත් නැහැ. ඒ ක්‍රමයේ යටදී අපිට එක්කෙනෙකුට එක වැරද්දක් හේතු කරන්න දෙන්න පුළුවන් නම් ඒක ඇත්තට හේතු ගන්නන කෙනාගේ නෙමෙයි <clears throat> දක්ෂකම තියෙන බාර ගන්න කෙනාගේ නිහතමානීත්වය මත. බාර ගන්න කෙනාගේ නිහතමානීත්වයටයි සලකන්නේ. ඒකට අපිට දක්වන තියෙන අනුග්‍රහය තමයි ඒක නා අපිට අපිට වැරද්දක් පෙන්ලා දුන්නාට පස්සේ බොහොම යටහත් පහත්ව බාර අරගත්තොත් මේක තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය කියන්නේ මේක තමයි අපිට බුදුන් නැති වුණාට බුදුන් ඉන්නවා වගේ පරිසරයක් සකස් කරගන්න පුළුවන් මේක සරලව බුදුරජාණන්සේ කියන්නේ සමග්ගානන් තපෝසුකෝ එවැනි සමගියක් ඇති එවැනි එකිනෙකා කෙරේ විශ්වාස කරන ධර්ම පවුලට අයිතුනාට පස්සේ තපසhari සැපයක් අපි තපස් රකින්නේ අනිත් අයත්ගේ සහයෝගය අරගෙන හැම කෙනෙක්ම Tamanට කණ්ණාඩියක් වෙනවා. තමනු ශක්ති ප්‍රමාණෙන් අනිත් කෙනෙකුට තණ්හා මාන දිට්ඨි වලින් තොරව මට ඔයත් එක්ක හැසිරෙනකොට මට මෙන්න මේකයි දැනෙන්නේ. ඔය ඔය යන්න හදාන්නේ මේ අඟ උස්සන්න යන්න හදාන්නේ මේ පුරාජේරුවක් යන්න හදාන්නේ ඕක හරියන්නේ නැහැ කියලා අපිට කෙලින්ම කියන්න පුළුවන් නම් අපි එකිනෙකාට අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙනවා. එතකොට ඒ අපේ ඇති වෙන මේ ඥාතිත්වයට කියන්නේ ධර්ම ඥාතිත්වයයි. නමුත් මේ ධර්ම ඥාතිත්වය ඉබේ පහළ වෙන දෙයක්වත් අපේ ඥානගත දෙයක්වත් ස්වයම්භූවත් කවදාකවත් එන්නේම නැහැ කියලා සරුවචාන්සේ ප්‍රකාශ කරනවා. අපි මේ වෙනකට උදව් කිරීම සහ වෙන කෙනෙකුගේ උදව්වක් ලබා ගැනීමේ ප්‍රවෘත්ත කවදාකවත්ම අපේ ඥානවල නැහැ. අපිට ඒක හිතලා ගන්නත් බෑ. ඒක අනිවාර්යයෙන්ම සරුවචාන්සේකින් අහන්න ඕන. ඒ නිසා සරුවචාන්සේ මේ මේ මේකට බොහොම අටුවාවක් සපයන්න වගේ තියෙනවා ද්වේ මේ භික්කවේ පච්චයා සම්මාදිට්ඨිය උපාදාය ඛතමේ ද්වේ පරතෝච ഘോഷෝ අජ්ජත යෝනිසෝ මනසිකාර මහනි මේ යමෙකුට සම්මාදිට්ඨිය පිහිටව ගන්න ඕනේ නා පුලුල් පිට දැනගන්න ඕනේ නා යහ මාර්ගය දැනගන්න ඕනේ නා ආසන්න කාරණා දෙකක් තියෙනවා එකක් අනුන්ගෙන් අහගන්න ඕන කවදාකවත් Tamanට යහ මාර්ගයේ තේරෙන්නෙම නෑ අපි ළඟ තියෙන හැම කල්පනාවක්ම අයහපත් කල්පනා. හැම ප්‍රාර්ථනාවක්ම අපාගාමී. හැම චේතනාවක්ම පාපතරයි. හැම සංස්කාරයක්ම සබ්බේ සංඛාරා දුක්ඛ. ඒ නිසා අපිට හරි මාර්ගය දැනගන්න නිවන් දැක බුදුහාමුදුරන්ට කියන්න ඕන අනේ ඔබ වහන්සේට තේරෙනවා සංස අපට තේරෙන අපි හිතාමතා කරන හැම වැඩක්ම සංස්කාර වෙනවා. හැම එකක්ම සබ්බේ සංඛාරා දුක්ඛ සබ්බේ සංඛාරා අනිච්ච. ඒ නිසා අපිට කියලා දෙන්න අනුකම්පාවෙන් කොහොමද කරන්නේ? ඒකට පරතෝ ഘോഷයේදී අපි තාම යටහත් පහත් වෙන්න ඕන අපිට කරන ශ්‍රාවකයෝ කියලා. ඊට පස්සේ ඒක යෝනිසෝ බණසිකාරයෙන් තේරුම් ගන්න ඕනේ බුදුහාමුදුර මේ අපිට බණ කියන්නේ ලාභ සත්කාර ලබන්න නෙවෙයි. අපෙන් කීයක් හරි උපය ගන්න නෙවෙයි. උන්වහන්සේ මේ වැඩේ කරගෙනයි ඊට පස්සේ අපික නුවණින් සලකා බලන්න පුළුවන් නම් ධර්මයේ දීලා තියෙන්නේ උකහා ගැනීමේ අපි ඒක ලබා ගැනීමේ ක්‍රමය විතරයි දැනගන්න ඕනේ. ඉතින් ඒ සඳහා පිරිසක් එක්ක වැඩ කරනවා නම් අපිට එකිනෙකාට එකිනෙකා අප්‍රත්‍ය වේලා කටයුතු කරනකොට පේනවා පිරිසේ මේ පැත්තට හිත යදවිච්ච ගමන් අපි අවුරුදු 2600ක් පස්සේ ඉන්නයි කියලා හිතන්නේ නැහැ දැන් සවැත්නුර ජේතවනාරාමේ බුදුහාමුදුරුත් එක්ක ඉන්නා වගේ තමයි තේරෙන්නේ. අපි මේ ඉන්දියාවේ බුදුහාමුදුරු පහන්නේ අපි ඉන්නේ ලංකාවේ කියලා හිතන්නේ නැහැ. දෙතුන් දෙනෙක් එකතු වෙලා දෙතුන් දෙනෙක් කියන එකත් පරිස්සමෙන් කියන්න ඕනේ. තව එකෙක් දැක්කොත් සංසාරෙට එකෙක් දැක්කොත් තව හරියට වැඩ කරන පුදුම ගැම්මක් එන්නේ. පුදුම ශක්තියක් එනවා. අනේ තව එක මිනිස්සෙක් මේ ලෝකයා මේ ලාභ සත්කාර සම්මාන සිලෝක දිගේ යද්දී, තණ්හාමාන දිගේ යද්දී මට මං වගේ වැඩ කරන තව එක්කෙනෙක් දකින්න හම්බ වෙනවයි කියලා හිතනකොට ඒ ලැබෙන ආස් ඒකට කියන්න පුළුවන් අස්ව සිල්ල කියලා. නිවන් දැක්කා වගේ. නිවන් දැක්කා වගේ. ඒකෙදී කියලා තියෙනවා සංසාර විස වෘක්ෂස්ය ද්වේ මෘතානි පලානිව සජ්ජනසා සංගමක් සද්ධර්මස්ස තවන මේ සංසාරේ නැමැති විස වෘක්ෂයේ ඵල දෙකයි හටගන්නේ ඵල දෙක හටගන්න තාක් ඵල ගන්න කුණු විස ඵල එකක් තමයි Taman සත්පුරුෂෙක් වීම නැත්නම් නිවන් දැකීම දෙක තමයි වෙන සත්පුරුෂෙක් අහන්න දකින්න ලැබීම. සත්පුරුෂෙක් දකින්න හම්බ වෙන එක නැත්නම් උන්වා ඒ කෙනෙක් කියන ධර්මයේ තේරෙන්න පටන් ගන්න එක. ඒ නිසා අපි එච්චරම අවාසනාවන්ත නෑ. මට පුදුමාකාර සතුටක් ඇති වෙනවා ඥානාරාම කියන ස්වාමීන් වහන්සේ පිළිබඳ අහලා දැකලා ඇසුරු කරන්න හම්බුනාට පස්සේ කොච්චර මම පව් කරලා තිබුණත් මේ ඇස් දෙක පින් කරලා තියෙනවා ඊට පස්සේ මට හිතුන්නේ මේ නිවන කියන එක මේ මෛත්‍රී බුදු ආමරගේ සාසනයට යන්න ඕනේ. මං වගේ කාලකන්නිකොට නිවන් දකින්න බෑ කියන හැඟීමක් ආවේ නෑ. මොකද ඒ ස්වාමීන් වහන්සේ මං කෙරේ දැක්වේ බොහෝම සහැල්ලු ආකල්පයක්. තෝ පාපතරේ තෝ සතුන් මරලා තියනවා කිව්වේ නෑ. ආ උපාසක මහත්මයා මාර යුද්ධකින් දිනුවා නේද කියලා හුවා මං ඉස්සලාම මේ ගිහිගතයිලා ආපු දවසේ. ඉතින් පණ්ඩිතානාමයට ගිහිල්ලා ඒ පණ්ඩිත ස්වාමීන් දැක්කට පස්සේ මට හිතුණා මේ ලෝකේ ඒ තරම්ම සත්පුරුෂයන්ගෙන් හිග නැහැ ප්‍රශ්න වෙලා තියෙන අඳුනන්නේ අපි අඳුනන්නේ දිලිසෙන සියල්ල රත්තරන් කියලා හිතාන මේ කෑකොස් සංගාන කට්ටිය පිටිපස්සේ යනවා. හැබැයි ඒ කට්ටියගේ ඒගොල්ලන්ගේ වැඩ පිළිවෙලයි පස්සේ යන්නේ අපේ සිද්ධ වෙන්නේ තණ්හා මාන දිටි වැඩෙනවා නම් අපි දෙපාර්ශ්වෙම අයොන්සෝමංච කාට යන්නේ. මොකද හරියට වැඩේ කරන කියන දේ කියන කරන දේ කියන එහෙම කෙනෙක් දකින්න හම්බ වීම බුදුහාමුදුරන්ගේ කාලේ දුර්ලභයි. අදත් දුර්ලභයි. හැබැයි Taman ළඟ ಗುಣ වැඩෙනකොට Taman ළඟ මේ අයුන්සමංස්කාරය අයින් වෙලා යෝන්සමංස්කාරය එනකොට තේරෙන පටන් ගන්නවා එහෙම ඇත්තෝ ඉඳලා තියෙනවා අල්ලපු ගෙදරම දන්නේ ඊට පස්සේ මේ සම්බන්ධතාවය ඇති වෙන පටන් ගන්නවා. ඒ අන්තර් සම්බන්ධතාවය ඇති වෙන පටන් ගන්නවා. ඊට පස්සෙත් වගකීමක් තියෙනවා. මේ සම්බන්ධතාවය දිගට අත නෑර අතකසා දාන්නතෝ පවත්තන්න ඕන. ඒක පවත්තන එක ලේසි අනුග්‍රහය ලැබුණාට පස්සේ ඒක නිසා හොඳට මතක තියාගන්න මේ පරතෝ ഘോഷය අනුගෙන් අහන එක නැත්තම් සුතමේ ඥානය ඊට පස්සේ ඒක නුවණින් සලකා බැලීම කියන කාරණා දෙක නැතුව අපි මේ ලෝකේ තියෙන මේ රිසර්ච් කරලා පොත් බලලා වැඳලා යදලා ප්‍රාර්ථනා කරලා කද්දාකත් වැඩක් වෙන්නේ. ඒව උදව් වෙනවා ඇති අන්තිමට කල්යාණ මිත්‍යා කවුද කියලා හඳුනා ගන්න. මොකද කාරණාව සිද්ධ වෙන්නේ බුදුහාමුදුරන්ට අහුම්කම් දෙන්න ඕන. ධර්මයට අහුම්කම් දෙන්න ඕනේ. ඊට පස්සේ ඒක නුවණින් සලකා බලලා තමන්ගේ රුචි අරුචිකම් ටික පාවා දෙන්න ලෑස්ති වෙන්න ඕනේ. තමන්ගේ තියෙන මේ මාන්නකාරකම් ටික බුදුහාමුදුරු ඉස්සරහා බිම තියන්න ඕනේ. බිම තිබ්බට පස්සේ ධර්මයේ එනවයි කියන එක එහෙම නැත්නම් අසහනෙ දුරු වෙනවයි කියන එක එහෙම නැත්නම් ආතති අඩු වෙනවයි කියන එක හොයන්න බලන දෙයක් නෑ. ඉතින් මේ වාගේ කොට්ටාසියක් ධර්ම කොට්ටාසියක් මේ වගේ සිල් සමාදන් වෙලා සදී පැහැදී පිරිසකට ඇර සතුම් මරණ හොරකම් කරන කාමීත්‍යාචාරය කරන බොරු කේලම් හිස් වචන පස් වචන කතා කරන මත්පැන් බොන කෙනෙකුට කිව්වොත් කොහොම හිටියද කියලා හිතන්න. ඒ මිනිසෙන්ද මරණ දඬ නියම කරාට වැඩි අමාරුයි මේ වචනයක් ඇහුනොත්. ඒ නිසා බුදුජානකසේ සඳහන් කළ දෙන ඒවා කියන්න එපා. ඒ අතන තවත් බඩ දන්න පටන් ගන්නවා. මේවා කියන්න ඕන කරලා තියෙන දැනටම සැදී පැහැදී සිටගෙන ඉදිරියට යන්න තල්ලු වෙනකොට කෙනෙකුට කියන්න තියෙන්නේ අපිට මේ ලැබිලා තියෙන මේ ක්ෂණ සම්පත්තිය කලාතුරකින් ලැබෙන දෙයක් තවදුරටත් ඒ අනවශ්‍ය විදිහට පශ්චාත්තාප වෙමින් කංකරච්චල් වෙනවට වැඩිය හැකි තාක් තමන්ගේ එලඹ සිටි සීය වර්තමානයේ පවත්තන එක ඇයි මම එහෙම කියන්නේ මොකද වර්තමානයේ පවත්තන එකම චිත්තක්ෂණයකවත් අන්නාමාන දිටි නැහැ මම දැන් මෙතන කියලා එළඹ වාසය කරන එකම චිත්තක්ෂණයකවත් ඔය තණ්හා ඔය මාන්නේ ඔය දිත්‍ය නැහැ. ඒකෙ මේ චිත්තක්ෂණ අපි අනුන් හදන්න යන්නෙත් නැහැ. අනුගෙන් අපිට හිරිහැර එන්නෙත් නැහැ. හිරිහැර එනවා ඔය චිත්තක්ෂණේ පන්න පුළුවන්. ඒ නිසා සප් මේ අවිජ්ජා සූත්‍රයේදී සරුවත්යන්සේ සඳහන් කළා තියෙනවා යම් කිසි කෙනෙකුගේ යෝනිසපනස්කාරය වැඩෙනවා නම් යහ නුවණ කල්පනා වෙනවා නම් එහෙම නැත්නම් නුවණින් කල්පනාව වැඩි වෙනවා නම් යාගේ අනිවාර්යම සති සම්පජඤ්ඤය වැඩෙනවා. ඒ නිසා සති සම්පජඤ්ඤය සහ යෝනිසමනස්කාරය අතර තියෙන කිට්ටු සම්බන්ධයක්. ඒ නිසා යම් වෙලාවක එලඹ සිටි සිහිය තියෙනවනම් මම මේ ආස්වාස කරනවා. මම මේ ප්‍රස්වාස කරනවා. මේ මම වම තියෙනවා. මම මේ දකුණ තියෙනවා. මේ පිම්බෙන වාරේ, මේ හැකිලෙන වාරේ, මේ රූප බලන වෙලාවක්, මේ සද්ධාහන වෙලාවක්, මේ හිතවිලින වෙලාවක් කියලා ඒ ඒ වෙලාවේ එලඹ සිටි සිය තියෙනවා නම් අනිවාර්යයෙන්ම චිත්තක්ෂණ වෙන්නේ යෝනිසෝමනස්කාරය. එලඹ සිටි සියෙන් තොරව අතීතය අනාගතය ගැන කල්පනා කරන වෙන කෙනෙක් ගැන කල්පනා කරන වෙන තැනක් ගැන කල්පනා හැම වෙලාවෙම ඒක සුද්ධ වශයෙන්ම ආයෝනිසෝමනස්කාරට වැඩෙනවා. ඉතින් අපේ ප්‍රයත්නේ වෙන්න තියෙන්නේ මේ සා බරපතල වූ මේ ආයෝනිසෝමනස්කාරයේ ආධිනව දන්නවනම් යෝනිසමංචකාරේ වැඩෙන්නා වූ ක්‍රියාවලියට පුළුවන් තරම් තල්ලුව දීගෙන උත්සාහ කරගෙන එහෙම නැත්නම් අයෝනිසමංචකාරේ වැඩෙනවා කියන සංවේගය කියලා එකට කියන්නේ. සංවේගය හිතට පහල කරලා දීලා මම අදට වැඩිය හෙට මේ සතිය එළඹ සිටින අප්‍රමාදයේ එළඹ සිටින වර්තමාන මොහොතේ එළඹ සිටින පැත්තට තල්ලු කරගෙන ගියොත් අපිට පැහැදිලිවම පෙනේ ඒ කාරණා හරහා හරි අමාරුයි තේරුම් ගන්න ඉදී කොහොමද මේ නුවණ වැඩෙන්නේ කියලා. සතිමත් චිත්තක්ෂණේ නුවණ වැඩෙනවා බව පේන්න නැහැ. හැබැයි නුනුවණ කැපෙනවා කියන එක හරහා තමයි නුවණ වැඩෙන්නේ. සතියෙන් ගත කරන හැම චිත්තක්ෂණයකම මෝඩකම කැපෙනවා. ඒ නිසා කල් යනකොට නිසිනින්දේ ඥානෙ වැඩෙන්න ඉඩ සැලසෙනවා. ඒ නිසා සතිය වඩන්න යන කෙනෙකුට පේන්නේ ඒක කාලේනාස්ති කිරීමක් වගේ. මුලින් මුලින්. නමුත් අන්තිමට මේ මෝඩකම කැපෙනවා මේකෙන් කියලා ගියාම යාට ඕන තරම් අවස්ථා ලැබෙනවා තීතියට වැඩිය සීලවන්ත වෙන්න. ඕන තරම් අවස්ථා ලැබෙනවා මිට සමාධිගත වෙන්න. ඕන තරම් අවස්ථා ලැබෙනවා මිට ප්‍රඥාගත වෙන්න. ඒ නිසා අපි මුලින් යෝනිසමනිස්කාරය තියෙනවද නැද්ද කියලා බලන්නේ හාල් කෝට් හාල් කෝට්ටට කොත්තුව ගහලා බලනවා වගේ සතියෙන් ඉන්නවා නම් යෝනිසමනිස්කාරය. අසතියත් නම් අයෝනිසමනිස්කාරය. සතියින් ඉන්නවයි කියලා කොහොමද දැනගන්නේ? අතීත අනාගත දෙකේ ඉන්නවනම් වෙන කෙනෙක් ගැන හිතනවනම් වෙන තැනක් ගැන හිතනවනම් අසතිය කියලා හිතාගන්න. මම දැන් මෙතන කියනවනම් සතිය කියලා හිතාගන්න. ඉතින් කාට හරි කියනවනම් නෑ මට මේ මේ ප්‍රශ්න නිසා මගේ හිත මම මම දැන් මෙතන දන්න ගන්න බෑ කියලා අනේ මනසන අනුකම්පා කරන්න ඕන. නමුත් එහෙම කෙනෙක් නෑ ලෝකේ. ඕනම කෙනෙකුට ඕනම වෙලාවක වර්තමාන මොහොත පීඨාරමුණ. ඒකේ නම්බුව නැතිකමයි, ඒකේ වටිනාකම දන්නේ නැතිකමයි, ඒකේ මේ Tamanට කටගැස්ම නැතිකම නිසායි අපි ඒක පුංචි කරලා සලකන්නේ. ඒ නිසා නිකන් සාමාන්‍ය ධර්ම දේශනාමාර කරමින් කියත හැකි. අපි මුළු සංසාරෙම අපි කරලා තියෙන්නේ වර්තමාන මොහොතට වෛර කරපේ. මම දැන් මොහොත මෙතන කියන මොහොතට වෛර කරන ජීවිත රටාවක් ගෙනත් තියෙනවා. දැන් අපි මේ උත්සාහ කරන හදනේ වෛරේ පැත්තක දාලා ඒකමයි එකම කල්යාණ මිත්‍රයා ඒකමයි යෝනිසමනස්කාරය ඒකමයි අපේ අභිවෘද්ධිය සලකන්නේ කියලා ශක්ති ප්‍රමාණයෙන් මේ මම දැන් මෙතන කියන තැනට සැදී පැහැදී කටයුතු කරන්න පටන් අරගත්තොත් ඒකේ නා දිනනවා. ඉතින් අපි සාමූහිකවත් සාමූහිකවත් ප්‍රයත්නයක් කරමු පෞද්ගලිකවත් ප්‍රයත්නයක් කරමු මේ යොනසි මනස්කාරයේ තියෙන නැති බවට ලකුණක් වෙන මේ සතිය දින දින වැඩිවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවෙන් යුක්තව අපි දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා. සියලු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.